දැයි ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්න අවසරයි ඒ වගේම උපාසක මහතු සම්බන්ධ කරන අපි සෙනසුරාදාට ධර්ම සාකච්ඡා පැවැත්වීමේ චාරිත්‍රාක් වශයෙන් කරගෙන ඉනවා. අපි ඒ සඳහා අතහමාරේ ඉඳලා 7යි 9 වෙනකම් පවත්වන මුල්ලෝසි අපි විනාඩි 10ක වැඩිපුර දිවිල්ලක් තියෙන නිසා ඒවායි වැරද්දක් කළා නෑ. දර්ශනීය දර්ශකයේ වර්ධනට ඉතින් මේකේදී මුල්ම විනාඩි 12 අපේ විවස්ථාවේ දීපත් කර ගැනීමට ගත කරනවා. ඊගාවට වාරය ක්‍රමයේ ධම්මපද ගාතාවක් ඉදිරිපත් කරගෙන අපි මාතෘකාවක් ලබා ගන්නවා ධර්ම සාකච්ඡාවට. ඉතින් සභාවේ අනුමැතිය පරිදි ඒකේ විවිධ ධර්ම සාකච්ඡාවක් බාටපත් කරන්න පුළුවන් තම තමන්ගේ භාවනා අධ්‍යක්ෂින් සම්බන්ධ යෝගයේ වෙනත් අදාළ අපේ යෝග ජීවිත අදාළ ධර්ම ගැටළු සම්බන්ධව. ඉතින් අපි ඒක නම් වෙනකන් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ඒකට මෙල්බන් ඒ ධම්මසරණ පන්සලේ අදට සිල් අරගෙන ඉන්න පිරිසක් ටෙලිෆෝන් එකේ සම්බන්ධ වෙනවා ඒ ධර්ම සාකච්ඡාවකට. ඉතින් මාද පළවෙනි අංකයේ වශයෙන් තියෙන යෝගාශ්‍රමී කතිකාවත විවස්ථාව වශයෙන් කියවන තියෙන්නේ සීල් දනාගෙන දැන ගැනීම පිණිස මම කතිකාවතේ අදාළ කොටස කියවනවා. කාගෙත් පාරමිත අවධානය මේ දෙසට යොමු වෙනවා කියලා කර්මාවේ මතක් කරනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යෝගාස්මිනේ කතිකාවත ස්වක්ඛාතං බ්‍රහ්මචරියං සම්දිත්තික මකාලිකං යත් නමෝගා පබ්බජා උත්තමත්තස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා අගාරියං තමේව සද්දං ගෝහෙහි මා කාමස්ස වසංගමි සාන්තරයෙන් රසවත් වූ සම්බුදු සසුන් වන් කුලදරුවන් විසිනි උත්තරීතර වූ සාසන પરමාර්ථයන් හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මයේ සංජාත පෝෂණය සඳහා සමාරාධනය මේ પરමාර්ථයස්සේ විය යුතුයි. සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ තනාදීන් වදාළපති යතෝක්ත ගුණ විශේෂ ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. සාබ කීර්ති ප්‍රශංසා ගාමතාදී අසාසනික අදහසකින් තොරව සාසන પરමාර්ථයන් හදාළ සද්දාදී ගුණ සම්පන්න වූ නොපසබට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකෙන්ද සාසන પરමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේශ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආදාහාර කාරක මණ්ඩලයකින්ද හේතු සුදු පරිසරයකින්ද මේ යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛාතා ජීවෙන් සමාන වූ තම සම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාරයේ ශිෂ්‍ය සමූහයක් ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාාර ව්‍යාපාරයට හේතු සම්පන්න භෞතික පුද්ගලයන්ම අතුලත් කරගත යුතු හේයින් මේකන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේ කීවර ධාරණාදී කුඩා මාත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට කරුණු පැනෙන හේින්ද සමාන ගත හිරිත් විරිත් ඇති පිටසක් විය යුතුය මේ පැවිදි කාය විසින් නොත තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරීම් සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මේ පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සාධන සෑම අධ්‍යාපනයක්ම ජීවිතවන හේයින් යෝගාභ්‍යාසාශ්‍රමයන්හි යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් සමාන පැවතුම් දිනු කල යුතුය. නිම කල්යාණාධ්‍යාශේ උත්තමාර්ථය ලබා ගැනීම සිදුවන හේයි. පිරිසිදු පැවැතුම් දිනු කරමින් කොහොන්කම් වංශික බව චාටුකතාදී සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රදානංගයානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධාති ස්ථාගතස්ස බෝධි. ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපා කිනියා ගානියා සමන්නාගතෝ හෝති නාදීහිතාය නාච්චුන්නාය මධ්‍යමාය ප්‍රධානක්කමාය අතතෝ හෝති අමායාවී යතා භූතං අත්තානං ආවිකත්තා සත්ත දිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විදියෝ හෝති අකුසලානං ධම්මානං ප්‍රහාණාය කුසලානං ධම්මානං උත්පාදාය ධාමවා දල්ලවරක්කමෝ අනිච්චිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤමා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානි කෝරාජ කුමාර පංච ප්‍රධානංගයන් යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනාන යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂාවට බලා ඒ සම්පූර්ණීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපි හෝදෙත්වා පබ්බාජේත විවදාලෙහින් වෙද්ද ලබා ගැනීමට පැමිණි වුණුවොත් ඕකෙන මනා දැරීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමත් වූවකෝ දසසිල්ලා සීලයට පිහිටුවා පණ්ඩු පලාසේක වශයෙන් සුදුස්තනක නවත්වා එරණ බණදාම්හා වත්පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයේ සමර්ථ වූම පැවිදි කළ යුතුය. මහාන කිරීමෙන් නොසුසුසු ප්‍රවෘත්ති ආදෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සැබෑ නැති කුසීත කම්මාදී අභාගයෙන් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්ති නිවත් කළ යුතුය. ಜಾති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමක් ඇසුරෙන් කුසල් පිටී අකුසල් වැඩේ නම් එබඳු කවරකුවද ආශ්‍රයන කළ යුතු බව වදාළෙහින් තපකරුකමට ඕ පැවිදිකමට ගන්න ලබන කුත්තලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයන් වෙනසී ආති හේයි පරික්ෂාකට බාරගත යුතු පිළිසීමේ අභ්‍යාස ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳව මැනවින් කරුණු පරීක්ෂාකට කරන කර්ම විචාරාම සුසු බාරකාරාදීන් ඇතිවිත මතවත් කරගත යුතු පිටිතිනේ හෙරණ නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලිකර උපසම්පදාවෙන්ද යෝගාසන මූලස්ථානයේ ප්‍රධානම ශාස්ත්‍රය ස්වාමින් වහන්සේගේ විසින් මැටරක් කරගත යුතුයි. නාහම් භික්ඛවේ යන්නම් ඒක ධම්මම් පිටමනපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති අපේතං භික්ඛවේ පාපමිත්තතා. යයි වදාළෙහි සරණාර්ථයට හේතු පාපමිත්ත ආශ්‍රය විසුකුරු සපොන් මෙන් බහැරකොට සුද්ධා සුද්ධේ සංවාසං කප්පයවෝ ප්‍රතිස්සතාය වදාළ ධර්මයට අනුව සමාද ලජ්ජී ධර්මයන්හි පීඨා එබඳු ලජ්ජී සමගම ධර්මාමිත සම්භෝගලේදී යුතු කලට සුදුසු පරිදි සිකපත මැරීමට කිසියකට කිහිඩක් නොබෙන පරිදි පංචසතික සංගාණදී තබාවදාල සංගණ්‍යත්‍ය සීකොට කුඩාමාත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේද ඔබින් අසා බලා දැනගෙන කිකීව අන්දන් යනදී ගාථා වලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ණතෝ න සීලං පරිපූර්ණති යනාදී ධර්මයන් සීකොට තේර මජ්ක්‍ධිම නාවක හැම භික්ෂුන්ම කුදුමාත් සියලු වත්පිළිවෙත් හොඳින් දැනුගෙන අනතිමානීව අනලස්ස සම්පූර්ණ කටයුතු ගෝචර අගෝචර ආචාර අනාචාර ආස්තවතුම් හා කෝණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දැනුගෙන තලද අනුගතිය කොහොන්වත් නොපුරා සාන්ත දාන්තෝ උජුපටිපන්න භාවය පුරුදු කළ යුක්තාහ ගම්මැදීන් බණ කීම ආදී අසහකටයුත්ත හොඳින් දැනගෙන හිතුවක් කාර්කන්නෝකට අන්‍යයන්ට හිතුවක් කාර්කන්නෝකට උපාධ්‍ය ආදීන්ගේ අවසරේ පරිදි දෙයි යතියුතු නිද්දාරාමතා භස්සාරාමතා ඝනසංගනිකාරාමතා ආදී සාසන පරිහානි කර ධර්මයන්හි නොයේදී විශේෂ කතාවන්ගෙන් තොරව අපිච්ච කතා ආදී දස කතාවක් තුලින් පමණ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේදී යුතු දිනක් පාඩා දස ධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරනු හොඳින් දැන ඔබේ නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තියෙන් වෙන්න ප්‍රතිපatti ප්‍රතිපatti කාසනද්වේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳව මනා දැනීමක් ලැබෙනතුරු පරියාප්ති ධර්මයේ උග්‍රහණය ධාරණයද කළ යුතුය. පත්‍ය දායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසු දේ සලකා අනන්ලෝමික ගී සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණ ආදීට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය කරගත්තේ යුතුය. මම මේ කියවන්ට යෙදුනේ යෝගාශ්‍රමයේ කතිකාවතේ පළවෙනි අංක 26 අනිත් දවසට අපි 27 ඉඳලා 57 දක්වා අංක ටික කියවනවා කියන සිහිපත් කිරීමත් එක්ක අද දවසේ විවස්ථා කීමේ අංක මෙතන સમાપ્ત කරනවා අපි බලාපොරොත්තු වෙමු අදට නිමිති ධම්මප්ප කතාවට හුම්කම් දීලා අත් කතාවත් එක්ක ඒකේ මේ ධර්ම සාකච්ඡාවට කොට පාඩම් ගාමනාවක විතරාන්තර නැතා මාරදේකුතරව පැවැත්මට දෙවුරම යස්සපාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති විතද්දරං විසංයුත්තං තමහං දෝමි බ්‍රාහමණං අන්වය යස්සපාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති විතද්දරං විසංයුත්තං තං අහං බ්‍රාහමණං දෝමි යමකට තමා පිළිබඳ පිළිබඳවද අනුන් පිළිබඳවද ආයතනයන්හි අසා නැද්ද? ඒ තැනත්තා නියම බමුණාය. යමෙකුට එතරද මමයි දැකුම් නැති බැවින් හා මාගේයයි අසා නැති බැවින් තමා පිළිබඳව ඇස කන නැහැ දිව කය මන යන ආයතන සය වශයෙන් සැලකෙන පාරයයි කියු එගොඩද මෙතර මෙතරද අනුන් පිළිබඳව රූ සඳ ගන්ධ රස පහස ධම් යන ආයතන සය වශයෙන් සැලකෙන අපාරයයි කියු මෙගොඩද යන පාරාපාරය එගොඩ එගොඩද මෙගොඩද නැද්ද කෙලෙස් පීඩා නැති රාගෝක්මෝ නිසා හටගැනෙන සොවී කෙලීම් වලින් වෙනු ඒ තනත්තා රහත් තුඟුල් මම බ්‍රාහමණයයි කියමි ලෝ තෙරුවන් කරණයි හොඳයි අපි පටන් අරගෙන තියෙන අපි ධම්මපද කතාවක් ඉදිරිපත් කරගත්තා. ඒ අනුව ධර්ම සාකච්ඡාවක් කරනවා. කොහොම වුන් කන් දීගෙන ඉන්නේ. පාරා. පාර එතරයයි කියෝ තමා පිළිබඳ වූ ආයතන කයය චක්කු සෝත ගාන ජීවහා කාය මන යන මොහු මොහු සය දෙනය අපාරං අපාර මෙතරයයි කියෝ අනුන් පිළිබඳ වූ ආයතන සය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ධම්ම යන මොහු සය දෙනය පාරා පාරං එතරහා මෙතරය විගඩ වශයෙන් දැක්වෙන තමා පිළිබඳ වූ ආයතන සය හා මෙගඩ වශයෙන් දැක්වෙන අනුන් පිළිබඳ වූ ආයතන සයය ආයතන යනින් දැක්වෙන්නේ සසර දික් කරන වස්තුය. වීතද්දරං පහව කෙලස් පීඩාය ප්‍රවීම් පෙලීම් නැති බවය විසංයුක්තං වෙන්වීමය සියලු කෙලෙසුන්ගෙන් මිදීමය නිදානය මාර දෙයකුත් මාර දෙයකුත් මිනිස් වෙසක් මවාගෙන අවුත් පාරාපාර කියන්නේ කුමක්දයි බුදුරදුන්ගෙන් නැපියේය ඔහුගේ පණ විසඳීම සඳහා පාරාපාර දෙක දක්වා මේ ගය වදාළ තේක එතකොට මේ ආයතනයක් මේ මේ අන්වේ කියන ගාථාවේ අන්වේ පෙන්නලා තියෙන්නේ පාරාපාර දෙක පෙන්නලා තියෙන්නේ කොහොමද? යස්සපාරං අපාරං ආ පාරාපාරං විද්‍යති විතද්දරං විසංයුත්තං තං විතද්දරං විතද්දරං විසංයුත්තං තං අහං බ්‍රාහ්මණං දෝමි යම් යමකට තමා පිළිබඳ වූද අනුන් පිළිබඳ වූද ආයතනයන්හි අසා නැද්ද ඒ තැනත්තා නියම ආසා නැද්ද ආයතන ආසා නැද්ද ආසා නැද්ද මේ වේර කියන්නේ ඒ වාක්‍යය. යමකට තමා පිළිබඳවද අනුන් පිළිබඳවද ආයතනයන්හි ආසා නැද්ද? ඒතනත්තා නියෝ ගුණාය. යමෙකුට එතරද මමයි දැකුම් නැති බැවින් හා මාගේයයි යසා නැති බැවින් තමා පිළිබඳ වූ ඇතකන් නැහැ දිව කය මන යන ආයතන සය වශයෙන් සැලකෙන පාරයයි කියූ එකඩද මෙතරද අනුන් පිළිබඳ වූ රූප සඳ ගන්ධ රස පහස ධර්ම යන ආයතන සය වශයෙන් සැලකෙන අපාරයයි කියූ මෙගොඩද යන පාරාපාරය එගොඩද මෙගොඩද නැද්ද කෙලෙස් පීඩා නැති රාගස්මෝනිතා හටගන්න සොවීම් පෙලීම් වලින් වෙන් වූ ඒ තැනත්තා මම බ්‍රාහමණයයි කියමි. තීර්ථන විස්තර ඉච්චරම මන්දන මේ කියවන්නගේ දෝෂයක්ද නැත්නම් දීලා තියෙනවද මොකද පටලවිලා කියන කියලා දෙන්නේ. ආ මේ විස්තරේ එක දෙකට ඈ මේ මේකේ මේ අර ඒකාර්ථය කයිලක් කළා මේකත් එකට කියන්නේ කියනවා වෙනස් වාක්‍යනේ ආයෙ කියව ගන්න යමෙකුට එතරද මෙතරද පාරාපාරය නැද්ද කෙලෙස් පීඩා නැති ඒ තැනත්තා මම ග්‍රාහණය කියමු කියමු ඒක අර තව එකතු කරලා තියෙන සාසන බෙදලා ඒක එතෙන් තමයි ලිස්සෙන්නේ යමෙකුට එතරද මම එතරද මමයයි දැකුම් නැති බැවින් හා මාගේයයි යථා නැති බැවින් තමා පිළිබඳ වූ ඇස කන නැහැ දිව යන දිව කය යන දිව කය මන යන ආයතන කය වශයෙන් සැලකෙන ආර්යයි කියූ එගොඩද මෙතරද මෙතරද කියන්නේ මෙතරද කියන්නේ විතර ඊළඟ දාලා තියෙනවා ඔව් මෙතර මොකද යමෙකුට ඊතරද ඊතර ගැන කියනවා මමයයි දැකුම් නැති බැවින් හා මාගේයයි යථා නැති බැවින් තමා පිළිබඳ ආසා ආසානති. ආසානති වෙයි තමා පිළිබඳ වූ අසකන නැහැ දිව කය මන යන ආයතන සය වශයෙන් සැලකෙන කාර්යයි කියු එගොඩද. ඊළඟට මෙතර ගැන මෙතර කියන එක විස්තර කරනවා. මෙතරද අනු පිළිබඳ වූ රූප සඳ ගන්ධ රහස රහස ගම් යන ආයතන සය වශයෙන් සැලකෙන අපාරයයි කියු මෙගොඩද යන. ඊළඟට වාරාවාරේ දන. සම්පූර්ණ අනිත් පැත්තට දාලා දෙන්න. සම්පූර්ණ මේ මේ පාරාවාරේ කන්නාර දෙක දෝෂයක්. පාරාවාරේ විස්තර කරනවා එගොඩද නෙගොඩද නැද්ද? කෙලෙස් පීඩා නැති. කෙලෙස් පීඩා දක්වන රාදෝප රාදෝප රාදෝස්මෝ නිසා අටගැනෙන සොවි දෙලින්මලින් වෙලු ඒක නැත්තා. රහත් තුඟුයි. මම බ්‍රාහමණය කියන්නේ. ඔය දැන් මේකේ කියන්න හදන කතාව හොඳ මේ ප්‍රතිපත්තියක් පෙන්වන්නේ විශේෂයෙන්ම මේ නවීන විද්‍යාවයි බුදුදානංශ පිළිම විද්‍යාවයි දෙක අතර වෙනස. නවීන විද්‍යාවේ අනිත් සෑම විෂයන්ගේම බාහිරාපත්තියි. බාහිර දේවල් තමයි හොයන්න යන්නේ. බුදුරජාණන්සේ ඒක දොස් කියන්නේ නැතුව ඉන්න කොතනින් හරි පටන් ගන්න ඇතුළට හරවන්න හැටි පෙන්නනවා. බුදුසාරේ පටවල දෙන්නම් දැන් අපි තේරුම් අරගන්න මේක පිට මේක ඇතුළ කියලා දෙකක් අපිට පටන් සම්මතයේ පටන් අරගන්න. ඉතින් අපි කියනවා දැක් මේ ආචාර ප්‍රසාර ගන්නවා පිටින් ඇවිල්ලා දෙන හුලම් පාර පිට. ඒක ඇවිල්ලා බාර ගන්න හැපෙන තැන ඇතුළ. ඒක නිසා උණුසුම් සිසිල් ගැටි පහළ වෙනවා. එතකොට ඉතින් අපි දන්නවා මේක පිටේක මේක ඇතුළේක මේ දෙක නිසා ඇතුළේ පිටින් වර්ණ රූප තියෙනවා ඇහි තියෙනවා සංවේදී භාවය ඒකට වර්ණ රූපය ඇහි වැඩිච්චාම චක්කු විඥානය පහළ වෙනවා අර වගේ තමයි ඒ හුස්ම රැල්ලක් ඇවිල්ලා වැදුනාම කයට කයේ දැනීමක් පහළ වෙනවා වගේ ඇහැට රූපයක් වදිනකොට ඇහි විඥානය පහළ වෙනවා කණ්ඩ ශබ්දයක් වදිනකොට එතන විඥානය පහළ වෙනවා ඊළඟ නාසයට ගඳක් දිවට රසක් හිතට ධර්මතාවයක් වදිනහම බාහිර වස්තු අය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා එතර කියලා ගන්න පුළුවන්. ඕනේ පැත්තකට දාත හැකි එක එතර මෙතර කෝකෝදන් එක පැත්තක්. ඒව තමයි අභ්‍යන්තරගත කිරීමේදී උනන්දුව ඉදිරිපත් වෙන ප්‍රසාද රූප ටික තියෙනවා. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ඝාන ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, මන මනෝ මනෝ ප්‍රසාදේනේ. ඒ ටික ගන්න පුළුවන් මෙතර කියලා. අන්න ඒ දෙකේ තමයි මනුස්සයා පැටලෙන්නේ. එක්කෝ දකින්න රූපේ ලක්ෂණයි නැත්තම් පේන ඇහ මගේ ඇහ හොඳයි. ඒ නිසා මං හරි වාසනාවන්තයි කියනකොට කොහොමඩක්වත් ඒ මනස සක්කාය දිට්ඨියක් අහුවෙලා සංසාරක බැඳලා ඉවරයි. ඒව නැත්තම් මේ කන මේ සද්ද ඇහුවා මං හරි වටිනවා මගේ කන පින් කරලා තියෙනවා හොඳ වෙලාවට කන ඇහෙන්න තිබුණා හොඳයි කියලා අර දෙකම අල්ලගන්න. ඊට පස්සේ නාසයට ගඳක් වයිච්චාම හොඳ එකක් නම් ඒ ගඳේ තියෙන අඹුකාරකවත් නාසය හොඳට තිබුණ නිසා මට මේක හම්බුණා කියලා ඒත් එහෙමයි. දිවට රසයක් වටිච්චාම ඊට රසමසවුලක් මගේ දිවත් හොඳයි රස දන්න සංවේදී දිවක් රසමසවුලකුත් ලැබුණා කියලා සතුටු වෙනවා. කායික සුඛෝපභෝගීත්වයක් සැපයහනයක් හම්බ වෙනකොට සතුට වෙනවා. ධර්මයේ වශයෙන් තමයි සුදුසු මනාප දෙයක් හිත්ලු දෙයක් අහු වෙනකොට ධර්මාරම්මණයට සතුට වෙනවා මනාරම් මන මනෝද්වාරයට සතුට වෙනවා. ඉතින් මේක අසතුටකුත් තියෙනවා. නමුත් අපි ගන්න හදන්නේ සතුට පැත්ත. ඉතින් එහෙම ගත්තාම යම් කිසි වෙලාවක රූපෙට බැඳෙනවා නම් ඊට පස්සේ රූපේ වැඩි කරගන්න ලොකු කරගන්න මගේ කරගන්න සද්දට බැඳිලා සද්ද ලොකු කරගන්න මගේ කරගන්න යනවා නම් අපි ඒක තමයි කාමභෝගී කියලා කියන්නේ. භෝගිහි කියලා කියන්නේ ඕනතන තමයි බාහිරේ. ඒ ඒ දේවල් වලයි සතුට තියෙන කියලා වස්තු වැඩි කරන්න හදනවා. යාට පොහසත් කියලා කියනවා. ඒ වස්තු නැති කෙනාට දුක්පත් කියලා කියනවා. ඒවා ලහඹා ගන්න පුළුවන් වෙනට හැකියාව තියෙනවා කියනවා. ඒවා ලඟන්න බැරි එකනට වැඩිගෙන නැති ගුණා වගේ ඔය වැඩි වෙන ඉඳ තමයි වෙන්නේ. ඒකෙන් තමයි ලෝකේ සාමාන්‍ය සත්‍ය සම්පත් වෙන්නේ. නමුත් අන්තිමට බලනකොට එහෙම අපේ ජීවිතයේ ලැබෙන කාම සැපය හෝ ඒ බාහිර වස්තු මත රඳා පවතිනවා කියන එක තමයි සාමිකරම ඔය තාක්ෂණයේ විද්‍යාවයි ආර්ථික විද්‍යාවේ දේශපාලනයේ සමාජයේ දේරම ඔය මූල ධර්ම තියෙනවා. ඒ නිසා ඕක දිනුවක් පරාදයි පෙරදුනක් පරාදයි. නමුත් ඊට පස්සේ තේරෙනවා ඒ විවේකජම් පීතිසුඛං කියලා જાතියක් තියෙනවා. ඇහැට රූප නොපෙනෙන වෙලාවක කනට ශබ්ද නැති වෙන වෙලාවක නාසයට දිවට කයට මොනවාක්වත් නැති වෙලාදී හමන ධානා සුඛයක් ගැන දන්න කෙනෙක් දන්නවා මෙව ඇත්තටම කංකරච්චල්ලේදී තියෙන්නේ. ඒව නැති තැනයි සැපේ තියෙන්නේ කියන්නේ. නමුත් ඒක දන්නේ නැති කෙනාට අරක විතරමයි තේරෙන්නේ. ඒ නිසා මේ දෙකෙන් ආරම්භණය තමයි ඇදෙන්නේ. ඒ නිසා සර්වචනාංශය මතක් කරනවා භාවනා කරනකොට මේ මේව දන්නේ නැති කෙනෙකුට නම් ආරම්භණය හිත අලවන්න. කසින මණ්ඩලයක් යන කසින මණ්ඩලේ හිත අලවන්න. එහෙම නැත්නම් ගත්ත මොකක් හරි ආසත් ප්‍රසාසය ගත්ත නම් හුස්ම රැල්ලේ හිත අලවන්න. බුදු රූපයක් දැක්කම ඒක හිත అలවන්න. කනට ශබ්දයක් කරනවා පිටිතක් ඒක හිත అలවල ඉවරලා හරි ඒකෙන් වැඩි කරලා ගන්නකො. වැඩි කරලා ගත්ත පස්සේ තමයි තේරෙනවා ඒ මතින් හිත තැම්පත් වෙගෙන එනකොට එනකොට ඒ රූපාරාමණේ තිබුණත් නැත්නම් සත්‍යාරාමණේ ගන්ධාරාමණේ තිබුණත් නැත්නම් තැම්පත් වෙච්ච හිතේම හම් වෙනවා 아무තු මිහිරියාවක් 아무තු කිරිගහක් 아무තු කම්මෝජාවක්. ඒකට අපි කියනවා निराமிසයි කියලා. වස්තුමතින් පවතින සැපේට කියනවා ආමිසයි කියලා කාමභෝගී කියලා. කාමභෝගීත්වයේ තමයි 100 100ක්ම ජනදහනේ ඉන්නේ. තිරසනුත් ඇතුළුව. ඔන්නෝකෙන් මේ තම තමන්ගේ මේවා ලබන ඉඳුරංගයේ ප්‍රණීත භාවය වැඩි වෙනකොට මේ කාම වස්තුන්ගෙන් පරිබාහිර වෙච්ච වෙනස් හැපයක් තියෙන බව ආධ්‍යාත්මයේ දන කටිලා. ඉතින් ඒත් කරන්නේ රූප නැති තැනකට යනවා. ශබ්ද ඇහෙන්නේ නැති තැනකට යනවා. ගන්ධ රස නැති තැනකට ගිහිල්ලා රැයට කැමත් නැතර ගන්න කයට පහස මේ කයේ සැපටික විතරයි දෙන්නේ මේ රූපෝභෝගී වස්තු අතහැරලා නිරාමිත ප්‍රීතියට ගියාට පස්සේ තේරෙනවා විවේකයෙන්ම ප්‍රීතිය හම්බෙන්නේ. අනුභෝගේ නෙවෙයි. එතකොට වෙන්නේ අර අජ්ජත් බහිද්ධාදේ කියලා ගත්ත එකෙන් බහිද්ධාව අතහැර ඉඳුරන් කියන අජ්ජත්ට එනවා. ඉඳුරන් කියන අජ්ජත්ට එනවා කියන එක තමයි අපි රූපාවචර ලෝකෙක ඉක්මල කාමාවචර කාමාවචර ලෝකෙක ඉක්මල රූපාවචර යනවා කියන්නේ ඕක තමයි. ඕක සාමාන්‍යයෙන් මේ මේ බුද්ධ විඳ ගන්න පුළුවන් නිරාමිෂ ප්‍රීති කියන එක දන්නවා. නමුත් නිර්හාමිත ප්‍රීතිය කියලා දැන් නෙමෙයි සරුවචනන්ත මේ ලෝකෙට ආයේ මොකද සරුවචනන්ත වාදී ඉස්සලා ඕක ඉන්දියානුවා දැනගෙන හිටියා. ඉන්දියානුවා මේ තපස්ලා කළා සංന്യാසී ජීවිත ගත කළා ඔය ධ්‍යාන සුඛේ ලබලා තිබුණා. ධ්‍යාන සුඛේදී යම් කිසි විදියකට අර තමන්ගේ ඇතුළත ඉන්ද්‍රියන් මත මේ විවේකයෙන් හටගත්ත ඉඳුරන් මත යම් කිසි විදියකට ලේස වශයෙන් ආසාවක් ඉතුරු වෙනවා. ඒ ආසාව නිසා මේ විඳින්නේ මමය මේ විඳින සැපේ මගේය මේක තමයි මේ ලෝකයට තේරෙන්නේ නැති ආත්මය මම ඉන්නේ ආත්මය වශයෙන් හරි සංස්කෘත tattවයක කියලා අද විඳින මේ ප්‍රණීත වෙච්චි ඇහ කන දිව නාසය කය මන කියන මේ Taman කියාගන්න මේ ආත්ම ආත්මය හොඳට ඝන බහල කරගෙන ඒක අනික් කච්චිට වැඩිය මම උසස් කියලා උතුම් කළ සලකන් ඉඳ ගියාම ඒ බහි බැඳෙනවා ඊට පස්සේ දරුවත් යනදී මතක් කරා මෙන්න මේ ඇතුළත තියෙන දකින්න අහන්න, ගඳ බලන්න, රස බලන්න, භාෂ ලබන්න සහ හිතන්න වෙනුවට තව පිටදී අතාරින්න මේක අල්ලගෙන දැන් මේකත් ඉන්න ක්‍රමයක් තියෙනවා දකින්න බව, අහන බව, ගඳ බලන බව, රස බලන බව, පහස ලබන බව සහ හිතන බව කියන භාව ලක්ෂණයට හිත දැම්මොත් ස්වභාවයට හිත දැම්මොත් අර ඉඳුරංගෙන් පොඩි ගැලවුමක් ගන්න පුළුවන්. ඒක නිසා ඇහිම දැකීම ගත්තොත් දකින්න දෙයක් කියලා එකක් තියෙනවා. දකින්න කෙනෙක් කියලා එකක් තියෙනවා. දකින්න බවක් කියන එකක් තියෙනවා. සාමාන්‍ය ලෝකයක් දින එකයි. බුදුන්වහන්සේ කියන ඉස්ලාම දකින්න දෙයට ඇති ඇල්ම තේරුම් අරගෙන ඒක ඇතහැරීමෙන් දකින්න මට දකින්න බවටපත් වෙන්න. ඊපස්සේ ඒක අතහැරලා දකින්න බවට යන්නේ. දකින්න බවට ගියාට පස්සේ කැමරාව රෙදිට වෙන වැඩේ විතරයි හිත වෙන්නේ. කැමරාවක තියෙන්නේ ඒ රූප ධර්මයේ වර්ණ රූපේ අල්ලන එක විතරයි. තෝරන්නේ බැරි ඉලක් මොකොත් නැහැ. හොඳ දෙයක් දැක්කම නරක දෙයක් නැහැ. අහන බව තියෙන්නේ කැසට් ප්ලේයර් එකේ විතරයි. කැසට් ප්ලේයර් එකේ නේ අහන දේ කුණු අරබද දහසක් ධර්මද කියලා වෙනසක් නැහැ ඒක දරා ගන්න. ඒ වගේම නාසයේත් තියෙන අයෝගික කෘත්‍යයක්, දිවෙත් තියෙන අයෝගික කෘත්‍යයක්, පහසෙත් තියෙන අයෝගික කෘත්‍යයක්, කය, මනසෙත් තියෙන අයෝගික කෘත්‍යයක්. ඒ බව මම මාගේ මගේ ආත්මය කියන්නේ නැතුව සිඳ වෙන්න පුළුවන්. අන්න ඒකෙන් ගිය දවසේ ඒ භාවයට ගිහිලා භාව ලක්ෂණයත් අඳුනා ගන්න නැත්නම් ගියාට පස්සේ මේ සර්වචනාංශ මේ ලෝකයට ඇවිල්ලා කිංකුසල ගවේ ජීව කියලා හොයාගත්ත මේ සමීකරණ මේ යතුර තව කෙනෙකුට දුන්නා වෙනවා. එහෙම නැත්නම් දකින දෙයින් දකින කිනා බවටපත් වුණා නම් ඒක රූපාවචර ලෝකේ කාමාවචර ලෝකේ කියලා රූපාවචර ලෝකයට පැමිණෙනවා. දකින කෙනත් අතලා දකින බවට යන්න පුළුවන් නම් ඒක තන්නේ කර යාන්ත්‍රිකයි. ඒක නිකන් කැමරාවක් ප්‍රතිගත කරන යන්ත්‍රයක් නිකන් මේ වෙන සෙන්සර් එකක් මුතේට අහුවෙන එන්ත විඥාණයට අහුවෙන වෙන සෙන්සර් එකකට දැම්ම විතරයි සිද්ධ වෙන්නේ. අන්න එතන ඉන්න පුළුවන් නම් අර විවේකයෙන් උපන්නා වූ පීතිසුඛය කියන එක දස දහස් ගුණයකින් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ වෙනකොට වෙන්නේ සංසිද්ධිය බාහිර පරිසරයෙන් එnde එnde එnde එnde එnde එnde ඇතුළට එනවා. ඒ නිසා ඉස්සල්ලාම කාම ලෝකයේ අධ්‍යත්ත බහිද්දා ගත්තොත් ඒ කාමභෝගී පුද්ගලයා තමන්ගේ වස්තු ටිකයි තමන්ගේ නෑදෑයෝ ටිකයි මේ තමන්ගේ ඉදරන් ටිකයි අධ්‍යාත්ම වශයෙන් ගන්න. අනිසව පරිබාහිර ඒ මිනිසු අපි සිංහල බුද්ධ ආගමේ අරගොල්ල මේ වෙන જાතේ ඉති මරා ගන්න පුළුවන්. හැබැයි මේකට අත් දෙන්න එපා. නමුත් කාම ලෝකයේ පිළිබඳව තියෙන ආධිනව දන්න කෙනා මේ තමන්ට සීමා කර ගන්නවා. මේ උද්දම් අඩෝ උද්දම් පාසල අඩෝ කේසමත්තක කච්චපරියන්තා මේ ටික විතරයි ආධ්‍යාත්මික වල ගන්න තියෙන්නේ නෑදෑය වස්තු කියනෙව කැමති දන්නේ කියනට. කෙලින් කියන්න අමාරුයි. ඒක නම් තිබුණා පළුවක් තියාගෙන පළුවක් අතාරින්න හදාගන්න. ඒ විරුදාගත්ත කට්ටියත් මොකද නේ ඔය කිව්වට මොකද තාමත් ඕකෙම තමයි ගැලෙන්නේ. ඒ නිසා ඒ ටික අතහැරියාට පස්සේ තමයි අධ්‍යත්තට වෙනකොට දකින්න දේ නෙවෙයි බලන්නේ දකින්න. අහන දේ නෙවෙයි අහන්න. දකින්න අහන්නට ඇතුළට එනකොට අන්නතර බාහිරදී අතහැරලා බාහිරදී සීමාව ලං කරගෙන ආධ්‍යාත්මගත වෙනවා. ආධ්‍යාත්මිකගත වෙනවා, අභ්‍යන්තරගත වෙනවා. ඊට පස්සේ එතන ඉන්න ගමන් දැන් මේ පුද්ගලයා ධ්‍යාන සුඛයෙන් හිතමු. හොඳ පහසක් විඳින්න සැප වෙනකොට ඒක ගැන සතුටු වෙන එක වළක්වන්න බෑ. අර ඉස්සර මුළු ලෝකයක් හදාගෙන, ජාතියක් ආගමක් රටක් හදාගෙන ඉති සතුට වැඩි හතරක් මේක යම. නමුත් මේකට ඒ වගේම නිකන්තියක් තියෙනවා මේකට බැලියක්. එතකොට සරුවචනාංශේ මට කල්පනා කරලා මේ යන මේකට කුසලී කියන්න බෑ. එහෙනම් මේකත් අතාරින්න. මේකත් අතාරින්න නම් දකින්න මම නැත්නම් දකින්නා වෙනුවට දකින්න බවට යන්නේ. අහන්නා වෙනුවට අහන බවට යන්නේ. එතකොට අර සීමාව තවත් තැනකට එනවා. එතකොට තේරෙනවා පුංචි මෙතෙක් මනස හිතේ ඉස්සරහට නැති දෙයක් ඒ දකින බව අහන බව ගඳ බලන බව රස බලන බව කියනකොට ඒක තන්නේ ක්‍රම මනෝමූල තත්ත්වයක් හිතෙන්මයි ඇති වෙන්නේ හිතේ ඇති වෙන්න අර දකින බෙදේ ඕන කරන මුලින්ම ඊට පස්සේ හිතෙන්ම ඇති කර ගන්න දෙයක් නිසා ඒක මන ආයතනේ පමණයි හිතේ වෙන විදියකට කියන්න පුළුවන් ඒ මට්ටමට ගිය කෙනාට ඇහුවත් දැක්කත් ගඳ බැලුවත් රස බැලුවත් පහස ලැබුවත් තේරම කරදර විතරයි. මල වාතයක්. මේකෙන් වෙන්නේ අර තන්පත් වෙච්ච වතුර කැළඹෙන එක විතරයි. නමුත් ඒක කැළඹෙන්නේ නැතුව පවතින නම් දක්ෂින බවයි අහන බවයි ගඳ බලන බවයි රස බලන බවයි පහස ලැබුණ ඔක්කොම එකයි. දැක්කයි කියලා වෙන රසයක් ඇහුවයි කියලා වෙන රසයක් ගඳක් කියලා වෙන රසයක් නැහැ. භාවයට ගියාට පස්සේ සම රස වෙනවා. සම රස වුණාට පස්සේ ඒක අභ්‍යන්තරගත වෙනවා. ඒකට කියනවා නානත්ත් සංජීව තිබුණ හිත ඊළඟට ලොකු අභියෝගයට එනවා. එහෙමනම් දැකීම හීම විශේෂ විචිත්‍ර විවිධ හැඟීම් ගන්න එපා. ඒ භාවයේ නතර වෙන්න. මොන දේ හරි කරන්න බලන් ඇතුළත නැමිච්ච ගම ඒකත් සංඥාවට වැටෙනවා. ඉතින් ඒකත් සංඥාවට වැටිච්චාම මේක එන ගුලියක් වාගේ තමන්ගේ පෞරුෂත්වයේ තේරම ශක්ති ටික තාම හැබැයි නිවන් දැකලා නැහැ. තාම ශක්ති ටික හරියට මේ හොඳට පිටු කරලා ගත්ත අගල ගෙඩියක් වගේ හරියට එඬට ගහන්න පුළුවන්. පිටුකරු නැති පිටිගුලි අරගෙන ගහුවට අග්ගලා කුඩු ටික අරගෙන ගහුවට එතන බැරෙනවා. ඒක හොඳට ගුලි කරගත්තට පස්සේ බුලට් එක වගේ යන්න පුළුවන්. අන්‍ය විදිහට අභ්‍යන්තරගත වීම තමයි විපස්සනාවේදී පළවෙනිම පියවර. තමන් හොඳට දන්නවා සද්දත් ඇහැ මේ. සද්දත් ඇහෙනවා. කය වේදනාවක් තියෙනවා. හිතවිලිත් වෙනවා. එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි ඒ තීටි ජෝක් එකට අරමුණ නැහැ. මොකද අරමුණ ඉන්නාසේ යන්න පුළුවන් තැනකට. අරමුණ තියෙනවා වගේ යන්න පුළුවන් තැන. අන්න එතෙන්දි ගියාට පස්සේ තේරෙන පටන් ගන්න මේවා තියෙන බවෙන් තේරෙනවා පණ තියෙන බව. නමුත් තෝරන්නේ. ඒක ඇහිමක්ද මේක ගඳ බැලීමක්ද මේක හිතවිල්ලක්ද මේක වේදනාවක්ද මොකුත් නැහැ. ඒක ඔක්කොම වේගෙන් යන වාහනේ දෙපැත්ත පේනවා වගේ ඔහේ ඇදි ඇදි ඇදි ඇදි යන. Taman ඉදිරියට යන්න පුළුවන් වෙනකොට තේරෙනවා මේකේ පැවැත්ම කියන එක. භවය කියන එක. ඉන්නා කියන එක. පණ තියනයි කියන එක තේරෙන පටන් ගන්නවා. ඉතින් මේක හරි බයලවන තරම්. මෙතන ගියාට පස්සේ හරි තනිකමක් දැනෙනවා. හරි පාළු ගතියක් දැනෙනවා. හරි වෙහෙත කර දැඩයක් දැනෙනවා. මොකද අර අඳුර ගන්න සාක්ෂි දෙන්න හිටෝ විශාල පිළිස්, විශාල වස්තු, විශාල සංඥා, විශාල සංස්කාර හේරම දැන් තනි වෙනවා. ඒක නැතුව හිත හිතේ මූල ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මෙතන ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේක තන්නේ කරම මනෝමූල තත්ත්වයක්. මින් ඉදිරියට හිතෙන්මයි ප්‍රශ්න ඇති කරන්නේ හිතෙන්මයි විදවන්නේ කියලා. පටිච්චසමුපාදේ කියනවනම් ජාගා මරණ තැන ඉඳලා තණ්හා කියන තැනට එනකම් බාහිර දේවල් සම්බන්ධයි. ඔකට කොහොම වස්තු අනමන තමයි. ඒ තණ්හාවේ ඉඳලා අවිද්‍යාවට යනකම් තන්නේ කරමනෝ මූල තත්ත්වයක් තියෙනවා. ඉතින් අර බාහිර දේවල්ක්වත් සීලයක්වත් පිටන්න දාන්නේ සදාචාරයක්වත් නැති තමන්න කණ්ඩායමක් හොයාගන්න බැරි කිසි කෙනෙකුට කවදාකවත් හම්බ වෙන්නේ නැව තණ්හාවෙන් එහාට දෙන ප්‍රතිසම්පාදේ තියෙනවා. ඒක නිකන් හරිය මූල ධර්මයක් තියෙන දර්ශනයක් තියෙන්නේ. ඒකට බාහිර පරිසරයේ ගැටුම් නැතුව ඉන්න හැටි තේරුම් ගන්න. ගැටුමක් ආවත් පව් කරගන්න, ගා ගන්න නැතුව. නැත්නම් සීලේ තියෙන, සදාචාරය තියෙන, ඉන්දිය සංවරය තියෙන. ඒ වගේම පෙරගෙන ආපු මේ මානසික ආසාන නැතුව තියෙන. අන්න ඉතින් එහාට ගියාට පස්සේ තේනවා මේක අපි කොච්චර මොන જાතියෙන් කෙරුවක්වත් මෙතන තියෙන්නේ අපේ මති මතාන්තර ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ලෝකෙට මේ හොඳ නෑ මේ හොඳයි කියන බෙදාන මේ ඒ කට්ටියට එක එක රූක ඩෝල්ට අඳගෙන කැටි කැටි හිටියට මේ රූක ඩෝල්ට අඳන්නේ තමනු ගැටෙන්නේ තමන් ඒව ඔක්කොම පවතින්නේ මේ කාම ලෝකේ. ඒව ඔක්කොම පවතින්නේ මේ රූප ලෝකේ. ඒව අතහැරලා අර මනෝමූල tattර ගියා නම් එතකොට ඒ බුද්ධිලාට වෙනවා ඇතුළත පිටට කියන බෙදීම තියෙන තාකල් රණ්ඩු තියෙනවා. මේ දෙක තියෙනවා නම් ওই දෙක තියෙන බව දැනගන්න තියෙන ගැටුමෙන්ම තමයි. අන්නේ ගැටුම තමයි අපි ජීවිතය කියලා කියන්නේ. අපි මේ ඇත්තටම මේ තෙල් දාපු නැති පරණ දඩබඩ යක් මිසින් එකක් හම් කරනවා වගේ තමයි ඒක එකිනෙක හැප්පෙමින් ගැටෙමින් වත් වෙමින් කැටි කැපි යනවා මිසක නිෂ්පාදන වැඩි යන්ත්‍රය විසින් යන්ත්‍රය කැටි කැපි යන එකයි කෙරේ. මුදල තෙල් දාලා යන්ත්‍රය හදාගත්තම යන්ත්‍රය ගාලා දුවනකොට නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. ආනේ නිෂ්පාදනය වගේ තේරෙනකොට තේරෙනවා මේක තනි ක්‍රම තියෙන්නේ මනෝමූල தත්වයක්. අන්නේ මනෝමූල தත්වයේ ඉන්න සීලක සමාධියක නැත්නම් චිත්තවිසුද්ධි මේ සීල විසුද්ධි කියන දෙක يعني බාලාංක මන්ති වැඩක් කියලා කියන්න පුළුවන්. මෙතනින් බලනකොට ඒක බාලාංක නෙවෙයි බරපතල වැඩක්. ඒක නෙ කියන්න බෑ. මේකවත් කරගන්න බැරි නම් ඒ තරමටවත් කරගන්න ගන්න මේකට යන්න බෑ. මේ කියන தත්ත්වයේ මනෝමූල தත්ත්වය කොච්චර දාර්ශනික වශයෙන් තේරුම් ගත්තත් විස්තර කරත් සීලේ සමාධිය ගන්න බැරි නම් ඉතින් අරිකුත් නෑ. මොන්නම දෙයකට අයිතියක් නැත්තේ නෑ. අඩු ගන්න සදාචාරය පවත් ගන්න ගන්න. දැන් අඩු ගන්න සමාධියක් ඇති කරගන්න බැරි නම් ඔය දැනුමින් ඇති වැඩකුත් නැහැ. මෙන්න මේ දෙක එකතු වෙනකොට වෙන්නේ මොකද්ද? ආභ්‍යන්තර බාහිර කියන සීමාව මේ වැට ගහ ගන්න වැට එන්ට එන්ට එන්ට එන්ට පුංචි වෙනවා. පුංචි වෙනවා කියලා කියන්නේ ඇතුළත තියෙන දේවල් ගිල දානවා. මේකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්ම නෙවෙයි කියලා ඉස්සර අපි දස දාන වස්තු දීලා දානවා. අබේ දාණය දීලා දානවා. ඊට පස්සේ නීවරණ ධර්ම ටික දීලා දානවා. අන්තිමට දීලා දාන ටික තමයි ආසයන්සේ ධර්ම ඒක හරි අමාරු මොකද ඒක හරිම වංචනිකයි. ආමෙන්නේ මොනවාද මේ අනුසේ ධර්ම ටික හරීම වංචනිකයි. අපි මේක දීලා දානවා කිව්වට කරන්නේම රොක් කරන එකම තමයි. අඩු ගානේ මටයි සමාධිය හරියි. මටයි සීලෙ තියෙන්නේ. අපේ එකයි නියම සම්‍යක් දෘෂ්ටිය අනිත්‍යව මිත්‍යා දෘෂ්ටිය කියලා අත ගන්න කොටම අවුල කරයි. එතකොටමත් මම ආයේ කුඹලා ඉවරයි. ඒක නිසා එතෙන් දෙනකොට පුළුවන් තරම් ඒ ධර්මතාවයක් අනුව මේ දේ කරුවොත් සීලයේ අනුසාර මෙහෙම ලැබෙනවා. සමාධිය රැක්කොත් සමාධියක් මෙහෙම ලැබෙනවා. ඒක මේ භාවයක් මිස ස්වභාවයක් මිස මගේ නෙවෙයි කියන මට්ටමට යන්න නම් සීලෙන් සමාධියෙන් ඇවිල්ලා විපස්සනාට ආවට පස්සේ මේ දෙකක ගැටුමක් දෙකට බෙදීමක් අභ්‍යන්තර බාහිර වශයෙන් දෙකට බෙදීමක් ද්වේතාවය කියලා සඳහන් කරන්නේ ඕක දකින්න තාකල් හිත තියෙන්නේ අර මම කියන්නේ අග්ගවිශාන සූත්‍රයේ කියනවා ඥාන කෙනෙක්ගේ අතේ තනි වලල්ලක් තියෙන තාක්කල් කලකල හද දෙන්නේ නැහැ කියලා. වලලු දෙක දාපු ගමන් කට කටේ තමයි. අපි සාමාන්‍ය ධර්මචර්යස කතා කරලා සාමාන්‍ය කරලා තියෙනවා තනියම නම් බ්‍රහ්ම දෙක නම් දේව තුන ගම හතර කොලාලි. අපිට වෙලා තියෙන තනියම උඩ පාළු. අපිට වෙලා තියෙන මේ පින් කරලා විශාල සෙනඟක් විශාල පින්කම විශාල පෙරසත් දෙයක් ගෙජ්ජි හොල්ලන්ට පින්කම් අපි පින කියලා කියන්නේ. නමුත් මෙතන අර දීද දීලා දාලා තමන්ගේ සීමාව කොටු කරන කොටු කරගෙන ඇවිල්ලා මේ විවේක බුද්ධියේ කාය විවේක චිත්ත විවේක උපදි විවේකයට යනකොට ඒක නතර සෑහෙන පෞරුෂත්වයක් ඕනේ මේකයි මම සටන් කරලා දිනන්නේ කියලා සම්‍යක් දෘෂ්ටියක් ඕනේ. එහෙම නැත්නම් යාට පේන්නේ මම එන්නේ කොටු වෙනවා වගේ. මගේ අදහස් කවුරු ගණන් ගන්නෑ මාව ප්‍රතික්ෂේප කරනවා මාව කොන් කරනවා මම රැහෙන් හැලෙනවා ඉතින් මම අන්තිමට නිකන් මැරිච්චහම මම මිනිවත් පුච්චන්නේ නැතුව ගොඩ කුණුවේද මනෝගහයිද කියලා හිතෙන්න පටන් ගන්නවා. ඉතින් නිසා මේ මේ සෑයන පෞරුෂත්වයේ සෑයන සීලකින් සෑයන සෞඛ්‍ය සම්පන්න මනසකින් අභීතව කටයුතු කරන යනකොට මේ අධ්‍යත්ත බහිද්දා වෙනසේ බහිද්දාව දීලා දානවා. දීලා දාන දීලා දානට අධ්‍යත්තේ එන්නේ එන්නේ ඇතුළට යනකොට අන්තිමට අධ්‍යත්ත බහිද්දා කියන සීමාව මේ නැති වෙන තැනට යන්න විපස්සනාට යන්න ඒ නිසා නිවන නිවීම දේශනාදී අපේ කටුකුරුන් දේශනාවේ මතක් කරා බහිද්ධාවේ ඇතුළත සීමාව අජ්ජත්තේ පිටත සීමාවයි කියන. කනෝට එහෙම දෙයක් නැහැ. මගේ කියන එකේ අන්තිමට යනකොට තොගේ කියන එකේ මෙහා පැත්ත කෙලවර තමයි. හතුරු හතුරුමියගේ වැට කියන්නකො මගේ වැට එහා කෙලවර කියන්නේ හතුරුගේ වැටේ මෙහා කෙලවර තමයි. ඉතින් ඕක එන්නේ ලං වෙනකොට අපේ දෙන හතුරු දෙනවා කියන්නේ. ඌ ඊට මල්ලනවා කියලා. බුදුහාමුදුරුවෝ අල්ලගන්නේ දීලා දාපන්. ඕක මල වාදයක්. ඔකට ආදායම් වද ගවන්නත් ඕන උදුරු ගන්නත් ඕනේ ඉදපීජ නැසන්නත් ඕනේ පරිබෝධ නැසන්නත් ඕනේ ඒක දීලා දාපන් හතු ගන්නවා කියන එක නෙවෙයි උඹ දීලා දාපන් එතකොට තේින්න පටන් අර ගන්නවා අන්න අර විදිහට තනදී අන්න එතනදී විශේෂයෙන්ම වැදගත්ම තැනක් තමයි ඔය මේ අද දර්ශනයේ ලක් වෙලා තියෙන්නේ කොතනදීද Taman මේ මේ මම මාගේ මගේ ආත්මය කියන එක අතහැරලා දාලා මේ ඇතුළත පිටත කියන හොඳ නරක කියන හරි වැරදි කියන ભેදය විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බලන්නේ කොතෙන්ද කියන එක දර්ශනයට අවිල දින උතරයි. ඉතින් දාර්ශනිකෝ පටලවාගෙන ඉන්නවා කියන එකේ පඹ ගාලේ පටලලා තියෙන්නේ මොකද උඹලාට සීලය නැහැ. උඹලාට සමාධියක් නැහැ. හැබැයි බුදුහාමුදුරු කියපිටින් ඉරියව්ව පෙන්වන්න පුළුවන්. වගු ගහලා චක්‍ර ඇඳලා පෙන්වන්න පුළුවන්. ගහනවා කියන්නේ ගිනි විසි වෙන්න චක්‍ර ගහනවා. චක්‍ර කාල බලවට එක විනාඩි 5ක් ඉඳගෙන ඉන්න බෑ කඩි ගන්න. ඉති තැනක සමාධියක් ගන්න බැහැ වුණාට <clears throat> අර මේ න්‍යාය ක්‍රමයේ මොකද ගැඹුරු ධර්ම කියනවා. ඉතින් අර මම පරිවර්ත කර මහජිසාරික පොතේ කියලා දෙනවා ඒක නිවේ බුද්ධාගම ඉස්සල්ලාම සීලය සමාදන් වීම සඳහා අවශ්‍ය කරන ශ්‍රද්ධාව තමයි බුද්ධාගම කියන්නේ. ඒ මුල පුළුවන් නම් අරව ඕන වෙලාවක පුළුවන්. ඔය ගැඹුරු සමීකරණ හත් පහකට වැඩක් නැහැ. ඕනම තැනක වැඩිච්චාම ශ්‍රද්ධා නැගී කියන තැනකට. ඕනම තැනක වැටුණාට පස්සේ වීර්ය නගා හිටවන හැටි දැනගන්න. ඕනම තැනක වැටුණාට පස්සේ සතිය නගා හිටවන තැන දැනගන්න. ඕනම තැනක වැටුණාට පස්සේ සමාධිය ප්‍රඥා නගා හිටවන තැන දැනගන්න. එතකොට එන්නේ එන්නේ එන්නේ අර උපන්‍යාය මේ ධර්මයේ ඕපන් අයක ගතින් ගිනිලා ගිනිලා ගිනිලා ගැඹුරට යනවා. ගැඹුරට ගිය දාට තමයි බුදුන් දකින්නේ. ඊදා තමයි තේරෙන්නේ මුන්වහන්සේ මේ කිසිම යන්ත්‍රෝපකරණ මොකක්වත් නැතුව අද කුලයෙන් පැවිදි වෙලත් ගැඹුරට ගැඹුරට ගිහිල්ලා උන්වහන්සේ මේ අන්තිම අඩිය ලස්සනට මූල ධර්ම පෙන්නනවා. සීල නැති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සුතමේ වශයෙන්. චින්තාමය වශයෙන් තේරුම් කළා කියලා කියනවා. ඊටත් වැඩි වටිනාකමක් තියෙනවා මෙච්චර මේ ගැඹුරු ධර්මයේ අවුරුදු 2000ක් පැවතුනේ කොහොමද මොකද හේතුව අපි එදා ඉඳලම ධර්ම ගෞරවයෙන් කටපාඩම් කරන්න ගතියිනවා. තේරුම් අරගන්න ඕනේ වචන ටික ගෙනාවා. ගෙනලා අද භාවනා කරනකොට අන්නක වචන වල බුදුහාමුදුරු තේරුම් කරපත්තේ සර්වඥතා ඥාන නෙවෙයි අපේ තියෙන මේ වුණු බිජ්ජත් තරංග වල මොළයට තේරෙන පටන් අර ගන්නවා. මේක කාලයට අහුවෙන්නේ නැහැ. මේ ධර්මයේ තියෙන ඇතුළත සාරය. ඒ සාරයට සුදුසුකම් ලබා ගැනීම අපේ ක්‍රමය. අපේ අනුග්‍රහය දෙන්න ඕන අපි සීලානුගායිතෙන්, සුතානුගායිතෙන්, සාකච්ඡානුගායිතෙන්, සමතානුගායිතෙන් දෙන්න. දෙනකොට දරුවචනාංශ ඒකට පෙන්නවා ඔන්න පුතේ උඹට දැන් තේරෙනවා නේ ඔතෙක් කල් තිබුණු කලබෝල නැති වෙනකොට මොකක්ද කියන්නේ කියලා කියනකොට විපස්සනා වැඩේ. ඒ වැටුණත් මේ තේරුම් ගත්තේ මමය මේ තනම මගේය එහෙනම් මේකටයි ඇත්තටම ආත්මය කියලා ගන්න පුළුවන් කියලා කරද්දොත් ආයෙ කක්ක ගොඩේ දාන. කිරි කලෙයි ගොම කඳුලයි. කොච්චර කිරි දෙව්වත් ගොම කඳුලක් කච්චාම මොකද වෙන්නේ කිරි කලෙට. නැත්නම් මම මූත්‍රා කඳුලක් කඩන මොකද වෙන්නේ කිරි කලෙට. ඉතින් ඉතින් එනකොට හොඳට මතක තියාගන්න මේක ධර්ම න්‍යාය. කිසි කෙනෙකුට අයිති නෑ මේ වගේ තියෙන්නේ චිත්ත නියාමයක් ධර්ම නියාමයක් වැඩ කරන්නේ ඒකට සුදුසු වෙන විදිහට මේ ඇති වෙන තමන්ගේ මේ පිරිසිදු සංස්කාරයක් තියෙනවනම් ඒක බුදුන් බාමුල පිටන අයරින් නාමලක් වේ මාමලක් කම් නැහැ කියලා යනවා මිසක් අයිතියට ගන්න බෑ. ඒක හරි අමාරුයි. ඒ සර්වඥයන් සඳහන් අන්න එහෙම අජත්ත බහිද්ධාවසයෙන් මේ දෙකම අතහරින්න පුළුවන් කෙනාට. බ්‍රාහ්මණයයි කියලා කියනවා කියලා හොඳට පෙන්වලා දෙන්න පුළුවන් දෙයක් තමයි කියපු දෙයක් ඇහුවොත් ඉස්සල්ලා මේ දෙක වෙන් කළා අඳුර ගන්න මිනිහට විතරයි මේක අතාරින්න පුළුවන්. ඒක තමයි අද මුගව දෙනකොට අමතක වෙලා තියෙන්නේ ඉස්සල්ලා මේ දෙක වෙන් කරන්න අඳුරන්න බැරි නම් ඒ මනුස්සයා මේ කියන්නේ හරක් ගන්න දන්නේ නැත්නම් උට හරක් රකින්න බෑ. පට්ටි ඉන්න හරක් ගන්න දන්නේ නැත්නම් උට හරක් රකින්න බෑ. ඉස්සල්ලා දැනගන්න ඕනේ මම දැන් මගේ කියාගන්නේ මොනවද? අනුගේ කියාගන්නේ මොනවද? ඒක අපිට ගුරුවරුත් කියලා දෙනවා, මේ සංස්කෘතියත් කියලා දෙනවා, අම්ලා තාත්තලාත් කියලා දෙනවා. ඒක හොඳට වෙන් කරගන්න. වෙන විදිහකට කියනවනම් හැපෙන තැනයි හුස්ම රැල්ලයි දෙක වෙන් කරලා අල්ලගන්න. මේ කියන්නේ හැපෙන තැන මේ කියන්නේ හුස්ම රැල්ල. හුස්ම රැල්ල මේ ඇතුල් වෙන පිට වෙනවා. ඒ ආයෙන ඒක ඒක ආරම්භනේ ලක්කනේ. ඒකට හැපෙන තැන වම්නාස්පුරේ දකුණුනාස්පුරේ තොල උරද උදරයේද පපුවේද කියන එක වෙනස් වෙන එකෙන් තේරෙනවා ඒකත් වෙනස් වෙනවා කියලා. ওই දෙකවත් වෙන් කරගන්න බැරුව අපිට කවදාකවත් අර ඇතුළේ තියෙන මනෝකෝල தත්ත්වයට යන්න බෑ. ඉතින් මේක තේරුම් ගන්න නැතුව අර්ථයෙන් පටන් ගන්නවා කිව්වොත් කඩාවත් වෙන්නේ නැහැ. පැහැදිලිව කියනකොට එනස උම්මත්ත කරනවා. බොහෝ කාලෙකින් උම්මත්ත කරනවා මොකද මේ මේ මිනිසු කරන දේවල් බැලලා මේ පිළිසු මේ පිස්සු කියන්නේ පටන් ගත්තා පිස්ස පිළ කියපන් පිස්ස කියන විදිහ තමයි පිස්ස ලැබෙන්නේ. ඉතින් ඉස්ලාම් පටන් ගන්න ඕනේ ලෝක සම්මත වාදයේ මෙන්න බහිද්ද වස්තු මෙන්න අධ්‍යාත්ත වස්තු. හොඳට වෙන් කරනකොට තේරෙන එක තන්නේ කර බොරුවක් තියෙන්නේ පරණ ගෙනාවු සංඥාවකින් තමයි මේ වෙලාවේ. අපිට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම ඕමනා ඒකේ ඉල්ලීමකුත් නැහැ. ඒකවල තමයි හිමීට හිමීට හිමීට ඒ අධ්‍යත්ත සීමාවල් අඩු කරන අඩු කරන අඩු කරන ඒ තමයි ඒකාග්‍ර කරනවා කියලා කියන්නේ. ඉතින් ඒකාග්‍ර වෙලා එක තැනකට ආවට පස්සේ තේිනවා මේ සීමාවල් ලොකු කරන් ලොකු කරන් නඩත්තු වෙන්නේ. තේරෙනවද? සීමාවල් ලොකු ප්‍රදේශයක් අල්ලගත්තොත් ලොකු නඩත්තුවක් වෙනවා. ලොකු දේවල් වලට වගේ කියන්න වෙනවා. නිදා ගන්න නැතුව ඉඳ වෙන ගොඩක් කරා. ඒත් කරන්නේ ජීවත් වෙන එක විතරයි. ඔත් ඒක දැනගෙන අඩු කරගන්න අඩු කරගන්න තමන්න මේ ලෝකේ වැඩ දේවල් වෙන්නේ නැහැ. මට කරන්න පුළුවන් හරිය මේකයි කියලා දැනගත්තට පස්සේ කාපු දේ දිරවයි නිදා ගන්න පුළුවන්. සමාතයක් එන්න පටන් ගන්නවා. ඒක නිසා ඉස්සලාම අවශ්‍ය වෙනවා මේක අජත්ත මේක බහිද්දා කියන ටික තමන්ගේ සම්මුතිය හැටියට සීමා කරගන්න අපි දකින්නකොට මේ තමයි දකින්න වස්තුව මේක කටෙන් කරන්න බෑ නහයෙන් කනෙන් කරන්න බෑ නහයෙන් කරන්න බෑ දිවෙන් කරන්න කෙරෙන්නේ ඇහි කියන එක මතක වෙන්න. දැකීමක් සිදු වෙනකොට මේ තමයි වර්ණ රූපය කියලා කියන්නේ. මේක තමයි ඇහැ. ඇහැ පේනව නෙවෙයි ඒ වෙලාවට. මුන් ඥානයට ලක් කරගන්න. ඒ වගේම ශබ්දයක් අහනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේක සිදු වෙන්නේ ඇහි නෙවෙයි. නහය නෙවෙයි. දිවේ කනේ. ඊට පස්සේ ගඳක් බලනකොට දකින්නකොට ආන දැනනකොට මේක තමයි නාසය විශේෂණේ වෙලා තියෙනවා. දිව මෙහෙමයි කියලා අඩු ගානේ මේ ඇහ කන දිව නාසය වැඩ කරනකොට මේ ඒ ඉන්ද්‍රියන් වෙනකොට දැනගන්න පුළුවන් ගැතිවත් අඩුවන්නේ. දැන් මේ වෙන්නේ ඇහි මේ වෙන්නේ කියන්නේ. ඉතින් ඒක තමයි මම අර හැම වෙලාවෙම කියන්නේ හොඳ ලස්සන දෙයක් දකින්න කට නිකම්ම ඇරෙනවා. කතාවකට කටෙන් බලන්නේ ඒ තරමටම දකින්න දෙයට වශයෙන්. කටත් අරගෙන බලන්නේ. බලන්නේ ඇහි විතරයි. අන්නේ විදිහට ඉස්සලා වර්ණ රූපේ දැකලා ඊට මේ ඇහැ කියන කතාවට අල්ලගන්න පුළුවන් යෝග ජීවිතය ඉතාම වටිනවා. අපි මේ බලනවා කියනකොට අපේ හිත දුවන්නේ වර්ණ රූපේ වර්ණ හැඩ සටහන් වලටනේ. ඒක දැකලා ඒක දිගට පවතිනවා නම් දැන් මේ වැඩේ සිද්ධ වෙන්නේ එතනද මේ මේ ඇහි දුෂ්ට ප්‍රතාණයද කියන තැනයි. දැනගෙන ඇතුළට ගන්න පුළුවන් නම් අර මෙතනින්ද මෙතන ගන්න එකේ යෝග ජීවිතය ඉතාම වැදගත් තමයි දකින්න රූපයක් රූපයක් කියලා මෙනෙහි කරපු එකනා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන තැනට එන්න පුළුවන් නම් හොඳට මේ සීබුද්ධියේ යාගේ ලොකු මේ පිරිසිදුවක් ඇති වෙනවා. අහන කතහඬ සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරපු එකන අහනවා අහනවා කියන තැනට එන්න පුළුවන් නම් යෝගීතිය වෙනවා. ඊටපත් එකක් තියෙනවා අහනවා කියන එක ඇහෙනවා කියන දැනට හරවන්න. ඇහෙන ස්වභාවය, ඇහෙන භාවය, ස්වභාවයට යනකොට එයාටත් ඇහෙන්නේ ඔය බයක් මෙයාටත් ඇහෙන්නේ ඔය විදිහටම මට ඇහෙන්නේත් ඔය විදිහට මට පේන්නේත් ඔය විදිහටමයි ගඳ බලන්නේත් ඔය විදිහටමයි රස බලන්නේත් ඔය ඔක්කොම කියන මේ ආයතන හයේ එකම ඒකාකාරී ක්‍රමයකට මේ වැඩ ගන්න. ආන ඉතින් දෙනකොට තමයි මේ වස්තුවෙන් අපි නිදහස් වෙන්නේ. ඒක තමයි මේ ඇහැ නඩත්තුවෙන් අපි නිදහස් වෙන්නේ. ඒකට භව ලකුණු විතරයි ඉතුරු වෙන්නේ. එතෙන් දෙනකොට අර ඇතුළත පිටට හොඳ නරක ආදි වශයෙන් තියෙන මේ තේරුම් බේරුම් එහෙම නැත්නම් මේ සංඥා තියෙනවා වැඩක් නැහැ. ඒ වගේ ඉතර ලොකු වටිනාකමක් නැහැ. අපි නිකන් ඉන්නවා කියන දඬ ජීවත් වෙනවා කියන දඬ මේ යමක් වෙනවා නඩෝ වෙනවා මම බලන් ඉන්නවා. අන්න ඒක තමයි විපස්සනා කියන්නේ. ඒ නිසා මෙතන මේ ධම්මගත ගාථාවේ සාමාන්‍යයෙන් කර්මිකා කර්මඵල විස්තර කළ දෙන්නේ වාක්‍යම උපදී ගාථා හැදෙලා තියෙන්නේ. නමුත් එකම ගාථාවක්වත් සබචනාචාර ගැඹුරු පෙන්වන්න නැතුව නෑ. නැතිනම් සාමාන්‍ය කෙනෙකුට බබාලාට තේරෙන්නේ නැහැ. ඒ නිසා බබාලාට සුරංගනා කතාවල් දිගේ ඉන්න හදනවා. සුරංගනා කතාව ඕනේ. සුරංගනා කතාවෙන් ගෙනියලා ගැඹුරට යන ප්‍රමාණය තමයි දිනු කරව භාවනා හැටියට තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ අජත්ත බහිතා කියන එක මේ ළඟදිත් මම දැක්ක ආටිකල් එකක් මේ උපනිෂද් ධර්ම වලට ඕක ගත්තට පස්සේ ඒක අද්වෛත වේදාන්ත කියලා එකක් හදාගෙන ඉන්නවා. දෙකක් නැහැ මේ ලෝකේ කියලා. දෙකක් තියෙන තාක්කල් බොළඳයි කියලා. හරි වැරදි හොඳ නරක තියෙනකම් බොළඳයි. අද්වෛතයට ගියාට පස්සේ තමයි මිනිස්සෙක් ඔය තෘෂ්ණාවත් අවිද්‍යාවත් අතර ඇතුළත ප්‍රශ්නට යන්න පටන් ගන්නවා. තෘෂ්ණාව එළියට ගිය ගමන් අජත්ත බහිද්ද බේද තියෙනවා. පිටත ඇතුළත USB ශ්‍රී ලංකා ආරම්භන ඔක්කොම තියෙනවා. මේ ඇතුළට ගියාට පස්සේ ඉතින් ඒකට අද්වෛත වේදාන්තයයි අපේ සර්වඥාන්සේ පෙන්වන දේ අතර වෙනසක් තියෙනවා කියන්නේ ඒ ආටිකල් එකේ ලියලා තියෙන උගතේ. නමුත් ඒක බලන්න යනකොට පේන්නේ ඒගොල්ලොත් Hindu ශාස්ත්‍රයේ ඔය දෙකක් නැහැ කියන එක ගත්තේ බුදුජානනාථේ පහරනට පස්සේ. ඒක තිබුණ එකට අලුත් වැඩියා කරලා හැබැයි ඒක ලස්සනට කියලා දෙනවා බුද්ධහමත වෙන්නේ. අද්වෛත වේදාන්තෙට ගියාට පස්සේ ඔය අපි කියන කර්ණ අපිට වැඩි හොඳ ලස්සනට සංස්කෘත භාෂාවෙන් කියලා දෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් බාරගන්නේ මේ තේරවාදයේ මොකද හේතුව මේ ඉදිරිපත් කරන්නේ ඒගොල්ලෝ Hindu ආගමේ දිනුවක් විදියට. නමුත් ඒක මානවයාගේ දිනුවක්. අරුවචනසේ පහළ වුණාට පස්සේ එකතු කරපු මේ අලුත් අදහස දැන් හැම ආගමකටම ගිහිල්ලා තියෙනවා. විපස්සනා වාගේ. නමුත් ඒක ඒ පැත්තට පේන්න තියෙන බඩ් කෙරුවා වගේ පිටින් ගෙනල්ලා බඩ් කරලා ගහපු හදක් එකක් වගේ. තේරවාදයේ කිසි බඩ් එකක් නැහැ. තේරවාදයේ මේක තමයි අපේ මුලින්ම පැවිදිච්ච ආනන්දක. ඒක මම දැන මේ මම මේ කියන්න හදන දෙමලේ තේරෙනවද නැත්නම් අදාළ වෙනවද කියලා බලන්න. මේ මෙල්බන් කට්ටියට ඇහෙනවද දන්නේ නැහැ කතා කරන විතරයි මම. ඇහෙනවද? හොඳයි හොඳයි. මේ ප්‍රශ්න මොනවාර තියෙනවා නම් ඉදිරිපත් කරගන්න මේ පැත්තෙත් මම ආරාධනා කරනවා තියෙනවා මොනවාරි මම මේ ප්‍රකාශ කරපු ධර්ම මත හෝ තම තමන්ගේ භාවනා මත හෝ වෙන මොනවාරි ප්‍රශ්නක් තියෙනවා නම් ඉදිරිපත් කරලා ධර්ම සාකච්ඡාවට විවෘත ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. හොඳයි අපි සම්බන්ධ වෙනවා නැවතත් හොඳයි. අධ්‍යාත්ම බහිද්ධාවා කියන එකේ කියන තැන එතන නතර නොවි ඒක සමන් ළඟට ගෙනීම තමයි එතන කරන්නේ. ඔය ඒක ළඟනේ ඒක දිගේ ආපහු වෙනවා මිසක එළියට යන්න දෙන්නේ නැහැ. විද්‍යාව කියලා කියන්නේ එළියට යන්නේ. ආර්ථික විද්‍යාව කියන්නේ එළියට යන්නේ. දේශපාලන කියන්නේ එළියට යන්නේ. සමාජ විද්‍යාව ගැන එළියට යනවා. අපි තේරුම් ගන්න මෙතන තමයි අපි හම්බ වෙන තැන. එතන මිනිස්සු සාමාන්‍ය මිනිහ පව් කරලා නැහැ, බින් කරලත් නැහැ. අපි තේරුම් ගන්න එතනින් එළියට ගිහිල්ලා කවදාකවත් ඉවරයක් කරන්න පුළුවන් වැඩක් නෑ. ඒක විද්‍යාව දැන් හොඳටම තේරුම් ගන්න තියෙනවා. දැන් ওই පන්ති කාමරවල විද්‍යාඥයෝ තමයි දන්නේ නැති. ඉහළ විද්‍යාඥයෝ දන්නවා අල්ලගත්ත පොට වැරදි කියලා. තමයි හිතපු තැන කෙලහිලා නෑ. ඒගොල්ලෝ දන්නවා දැන් පිටේ අනේක වැරදි කියන එක දන්නවා. දැන් ඇතුළට එනවා. ඇතුළට වෙනකොට ඒක ආගමික වෙනවා. ආධ්‍යාත්මික වෙනවා විද්‍යාව වෙන්න බෑ කියනවා. නවීන විද්‍යාව කියන වචනේ මම පාවිච්චි කරා. ඒත් විද්‍යාව තමයි ඇතුළට එන්න දකින්න අහන හැම දෙයකින්ම තමයි ඇතුළට නැමෙන ගතිය. ඇතුළට නැමෙන ගතිය වැඩි කිරීමටයි සර්වඥාන්සේ දේශනා කරේ රූප, ශබ්ද, කන, දිව, නාසය, කය, මන කියන එකේ අන්තිම නන්නත්තර නොකපන 10 පත්ත බඳුරු උපකරණය තමයි යන්නේ. ඒ වැඩේම එළියට යන්නේ. ඒක තුලින් එළියට පයින් එකයි වැඩේ. දුමාකාර ශක්තියක් අපේ නාසයේ මුණ හිතුවේ ඒක වහගන්නේ. අද වෙවට පස්සේ හිතෙන් යනවා. හිතෙන් ගියාට රූප කණ දිනු නතර වෙනවනේ. ඊට පස්සේ උන්වහන්සේ දන්නවා ඊගාවට අපි නන්නත්තර කරන මත්කරුණ දේ තමයි කන. ඒක කන වහන්න බෑ ලෝකේ ඉන්නේ එකම නතර. එකයි කරන්න පුළුවන් නිසද්ද දැනකට යන්න පුළුවන්. ඊගාවට තමයි නාසයයි දිවයි කයයි. ඊට පස්සේ නාසයේ දිවේ එච්චරම හිතුවක්කාරය වෙන්නේ නෙවෙයි. හැබැයි ඊගාට නාසය කටයි. කට ටිකක් තියෙනවා. ඒක දෙකක් වැඩ කරනවා. කනමයි කතා කරනවා. දෙකක් කරන නිසා හැම වෙලාවෙම අනාගන්න. නාසය උඟක් අඩු වැඩ කරනවා. නාසය උඟක් ත්‍රිසුණුගේ හරිම විශේෂයි. ඒකයි ඉව කියන එක තියෙන්නේ. අපේ මනුස්සයාගේ ප්‍රධාන වෙලා තියෙන්නේ ඇහි කන දෙක. අපි ඇහෙන් කනේ තමයි බලන්නේ. ඉතින් අර මේ ත්‍රිසුණුගේ නාසය හරි විශේෂණ වෙලා තියෙනවා. දිවෙන් රස බැලිල්ල තියෙනවා. සර්පෙන්ගේ එහෙම දිවෙන්මයි ගන්න ඔක්කොම. නිතරම යනකොට කබර හැම බලන්න හැම වෙලාවෙම දිව පොළවේ තියෙච්චා තමයි යන්නේ. ඒ ස්පර්ශකේ තියෙන දිවි. ඒක එක හත්ක පරිණාමය ඇති. මේක ගියාට පස්සේ කය තමයි අන්තිම මැද්දා. ඕන පැත්තකට කීකර කරන්න පුළුවන් දේ තමයි කය. ඉතින් බුදුන් කිව්වා අරහතර වහලා පුළුවන් නම් කයට අවධානය යොමු කරගෙන ඉන්න. ඉන්නකොට අසෝ භවනාදි කියනවා ඒ සලෝම නකාගන්න අදෝගේ උද්දන් අද පාතතල අතෝකේ සමත්තක තචපරියන්ත. පාතලේ ස්මුදුනේ යට පාතලේ මුඩ සම සීමා කරගෙන තියෙන නියම් කිසි ප්‍රදේශයක් ආන ඕක තමයි අපි ගන්නෙ දෙතිස් කොනකට. ඊට පස්සේ අන්න ඒ සීමාවට ගන්න දෙක වාගෙන මම දැන් මෙතන. එතකොට මේ කය විතරයි සීමා වෙන්නේ. ඉතින් මේ මනස අනිවාර්යයෙන්ම සුදුසු තෑගි දීලා තියෙන්න eBay. වස්තු පිළිබඳ අදහව తాවකාලිකව අතහැරලා තියෙන්න eBay. ඊයේ හෙට කියන සංකල්ප අතහැරලා තියෙන්න eBay. මේ ඉතරහින් මිනිහා මම කියලා ඒව අතහැරලා තියෙන්න eBay. මාත් එක්ක මම යාළුවෙක් ඇත්තේ eBay. අමාරුම දේ තමයි ඒක. මොන්නම තාලකින්වත් ඔය මනුස්සයා ලෝක කරුණාව ගැන කතා කරාට තමන් මේක බුදුමාකාර ද්වේෂකින් ගත කරනවා. ඒ නිසා මේක මෙතෙන්ට ආවට පස්සේ කටුගේ තිබ්බා. මේ ඇඟත් එක බුදුමාකාර තරහක් අපේ තියෙනවා. ඉන්නම කැමති නැහැ. මේකත් එක්ක ඉඳ වුණොත් ඒක මේ හිරගෙදරට බැම්මා. නමුත් මෙතනයිත්‍රි නොකර, Tamanටමයිත්‍රි නොකර මේ අල්ලපු ගෙදෙට්ට හෝ Taman ගෑනටමයිත්‍රි කරනවා කියලා කියන එකයි සාමාන්‍ය වචන කියන කුණු හරපක් විතරයි. ඉස්ලාම් බුදුහාමි කව වෙනවා නම් ඔබ උඹට මෛත්‍රී කරපන්. ඕකත් මිනිස්සේ, ඕකත් ආත්මයක්. දැන් ජීවිතේදී ආත්මය කියන වචනේ කතරකෝ භාවිත කරනවා ස්වාමීන් වහන්සේ. පුත්‍රයන්. ඉස්ලාම් මම දැන් මෙතන ගත්තට පස්සේ අපි ඉස්ලාම කය කියන ලොකු රාමුවට හිත දාගන්න මේකෙන් හිත එළියට ගියන පිට ගියයි කියලා කියන්නේ. හිත පිට කියන්නේ. නමුත් ඊට පස්සේ මොකද කියන්නේ? මෙහෙම ඉඳගෙන බලාගෙන ඉන්නකොට පේනවා යටි කය ඉතර වැඩ කොටසක් නැහැ උඩු කය. ඒකට යටි කයත් බාහිර කරන්න කියන උඩු කය විතරක් මම කියන්නේ. සීමාව ගන්න කෙනා උඩට. ඊට පස්සේ උඩුකය තියාගෙන තමන් බලන්න කියනවා. හුස්ම රැල්ලන් තුනි නැගෙන වැදෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ ප්‍රකටම තැන විතරක් අල්ලගෙන ඒක මම කියාගන්න. ඒක අභ්‍යන්තර කියාගන්න වෙනවා. එයින් ශරීරයට හිත කියන ඒත් පිට ගිය කියන්නේ වෙනවා. එවනේ අපි භාවනා පටන් ගන්නකොට කියන්නේ උඩුකයට ගන්න. උඩුකයට අරගෙන හොඳට බලනකොට තමයි තේරෙනවා. එක තැනක් කොකිට වෙනවා. එක තැනක් මේ වැඩිපුර පණිවිඩ එවනවා. සංනිවේදනය වෙනවා. උඩුකය කියන්නේ. ඉඳගෙන ඉනකොට උඩුකය. ඒක නෙවෙයි එතෙන් හිත දැම්මට පස්සේ අන්න අර කය කියන එකත් බාහිරේ හැපෙන තැන විතරයි අභ්‍යන්තරය කියලා ගන්න. එතනින් හිත පිට ගියොත් පිට ගියයි. මේ විදිහට ඔය ඉඳගන්නකොට පළවෙනි විනාඩි 3-4 තුල ඕකයි තෙල්ලම තියෙන භාවනා තෙල්ලම තියෙන ඕතන වෙන මොනවාක්වත් ඔය ගැඹුරු මොකක්වත් නැහැ. ඉඳගන්න ඉඳගන්න ඕන තැනක තමයි දන්නවනම් මේ ඉරියව්ව සම්මත කරගත්තා වාඩි වෙලා ඇහිලා දාලා බලන කොහෙද වැඩිම මේ පෙරහැර බලන්න නටනට යන පෙරහැරේ බලන්න ඉඳගන්න මම ඉඳගන්න හොඳ කොතනද ආසනෙට එන්න ඕන කොතනද කියලා. උන්නෝක තේරුම් ගන්න පුළුවන් නම් සක්මනේදී ඔහු උනාට පරියන්කේදී යටිකය. පරියන්කේදී අපි හිතනනේ දෙපයට. අයගේ එතන. යනකොට එනකොට කනකොට බොනකොට දොරාන්නකොට අතේ. අඳුමක් කඳිනකොට ඒ ඒ කෙරෙන දේ බලනකොට ඇහි අහනකොට කනේ අන්න ඒ දේට හරියට ටෝච් එක ගහගන්න පුළුවන් නම් දැන් මේ වැඩ කරන්නේ මෙතනයි වැඩ වැඩ කාලයන්නේ මෙතනයි කියලා එතෙන් ටෝච් එක ගහන්න පුළුවන් නම් උන්දර කවදාකවත් මං හිතන්නේ ආත්මහතක් ඇන්නේ. ආත්මහතක් ගන්න ඕනේ. එහෙම නැතුව මෙතන බලනකම මෙහෙනම් හිත තියෙන අර මහතෝනාගේ වගේ ප්‍රතිතිකල කතාවක් මං ඒකයි ගම දෙවිතිකල මහතෝනා කතාව දෙනවා. බෙල්ල අනිත් පැත්ත අරලා තියෙනවා. ඉතින් මේ ඉස්සරහට යනකොට මේ ඔළුව මේ පැත්තට තියෙන වලස්සලුවක්තු මනුස්සය එනවා වගේ පේනවා. ඉතින් දකින්න එක බය වෙනවා. හැම මිනිහෙක්ම රීතිකල මහතෝන කෙනෙක් තමයි. හැම එකම කරන්නේ මොකද්ද? හිත කොහෙද? ඒක තමයි දෙයක බලන්නේ තියෙන. ඒක තමයි ආර්ථිකයේ තියෙන. ඒක තමයි මේ සමාජ විද්‍යාව තියෙන්නේ. මෙහෙම වුණාට පස්සේ මතර කාය වන්දනාවක්වත් ඕනේ මේක අභ්‍යන්තර නැන හැම වෙලාවෙදී මේක නන්නතර වෙන්න හදන්නේ දැනගන්න එකලස කොතරද තියෙන්නේ. මම බලනවා. එහෙනම් මෙතන වැඩේ යන්නේ. අහනවා. එහෙනම් එතන. ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නවා මේ කයි. ඒක නිසා ඒක හිමීට මීට කොටු කරන කොටු කරන හරියට එකලස් කරගන්නකොට ඒක ලොකු තාන් කියන්නේ කොළපතකට දැමුව ගිනිගත් යවටක් තියෙන. අර හෙන්න ටැංකිය කර කොළවලට ගහලා තියෙන. උඩ ගිනියම් වෙච්ච හොඳ යකඩ කුටියක් දැම්මොත් අඬ අඬයිදී. මොකුත් නෑ කාගෙන බයිනවා කතා දෙකක් නෑ. එතන රත් චුපිකේ බටර් කපුවා වගේ කාගෙන බලන්න දැන් මෙන්න මෙතන වැඩේ යන්නේ. එතකොට එයා දන්නවා මේ රජ්‍යත්තේ මේන් පිට කය වුණත් බහිද්දා. මේ අනබන මෙතන ඉන්නකොට ඇහැට ගියත් බහිද්දා. නාසයේ මේ මේ ගඳ බලන එකට ගියත් බහිද්දා. නාසයෙම හිටියත් ගඳ බන්නේ ටිකක් බහිතා. දිවට රස බලන්න කතා කරන ගියත් බහිතා. ඉතින් ඒක අපරාධයක් නෙමෙයි. ඒක අභිදාට යනවා කියන එක අපරාධයක් නෙමෙයි. දැනගන්න. එතෙන් දැනගැනීමේ ශක්තිය තමයි සතිය. නැත්නම් කාරක ප්‍රමාදේ කියලා කියන්නේ. කාරාපක ප්‍රමාදේ කියලා කියන්නේ. ඒකට හිත ලැජ්ජ වෙලා ආය අපෙන් දෙනවා. උන්නෝම දිගට ඉන්නකොට ඉන්නකොට සතිය සමාධිය වැඩනකොට පස්සේ තේනවා මෙතන අල්ලගත්තා නම් ඕකම තමයි කණෙත් වෙන්නේ. ඕකම තමයි දිවෙත් වෙන්නේ. ඕක තමයි ඔක්කොටම අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරදයි කියන අන්වේ ඥාන ක්‍රමයට ළඟ ඉන්න අනික් මනුස්සයෙක්ට වෙන්නේ ඕක කරනවා. ආබෞද්ධයෙක් වෙන්න පුළුවන්. තිරිසනෙකුත් වෙන්නේ ඕකයි කියලා අර තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ගත්ත අර ඇල්පෙරිති තුඩක් කරන් යන දැනුම සෑමතනම පතුරවන්න පුළුවන්. ඒ නිසා සබත්නසේ කිව්වා මේ සෝහිතස්සක මේක ඇවිදලා ඉවර කරන්න බෑ මේ ලෝකේ. හැබැයි ලෝකේ සම්පූර්ණ දැනගන්න තුන නිවන් දකින්නත් බෑ කියලා. අපම්බ්‍රංශයක් පේනවා කරන්නේ. ඇවිදලා ඉවර කරන්නත් බෑ. ඉවර කරන්නේ නැතුව ලෝකේ දකින්න නැතුව නිවන් දකින්නත් බෑ. ඒ නිසා උන්වහන්සේ කිව්වා එකක් අල්ලන මේක ඔක්කොම දැනගන්න. එතකොට ලෝකෙම දැනගන්න. ආනාපානේ 10 11 වෙනි 11 ආකාරයට ආනාපානේ දන්නවනම් මුළු ලෝකෙම දැනගන්න. ඉතින් අපි හිතනවා නම් මේ ආනාපානේ දැනගන්න කියලා ත්‍රිපිටකේ දැනගන්න ඕනේ. ආනාපානේ දැනගන්න කියලා මෙච්චර මේ කෝතුරු තෙල් කාලා 7යි 7යි යෝනයි කියලා ඒ කියන්නේ නොකරන වැඩකමක් කියලා හිතාගන්න. ආනාපානේ කියන්නේ මේ ආනාපාන සතිය නැතුවට හැම කෙනාම ආනාපානි කරනවා. ඒ කරන ආනාපානෙ තේින්න පුළුවන් හැම පැතිකටම බලන්න. පැතිකට බලනකොට අනිවාර්යයෙන්ම මල් මාලයකට මල් එකතු කරනවා වගේ ওই ගැඹුරු සමීකරණ සූත්‍ර නැති වුණාට වැඩි. ඒක ඊට පස්සේ අනෙකුත් උපකරණ ගියා. ඒක නිසා අර පටන් ගන්න ওই විනාඩි දෙකේ පරියන්කට ගිහිල්ලා පටන් ගන්න විනාඩි දෙකේදී වෙන එකලස මේ භාවනාදී කරන්නේ විශාල කෙලස්කන්ධ උදැල්ලෙන් ඇදලා අරකට දානවා. ඉඳගත්තට පස්සේ කන් හැන්දෙන් තමයි සුද්ධ කරන්නේ. හැබැයි විඳ ගන්නකොට උදැල්ලෙන් අත්තරන් ඒවා තියාගෙන කංගෙන්ෙන් අයින් කරන්න ගියාට දෙන්නේ ඒක වෙන්නේ නැහැ. ඉතින් ගතකට පැටපොඩ අස මුල පෑදුමින් දැන්. ආනායිය පානාඩ හැරෙන් දැන්. වැඩි පටන් ගන්නකොට තේරෙන මනස කොච්චරක් මේ මූලික වැඩ ටිකට ගෞරව කරනවාද. මේ සලකනකොට අර කංගෙන්ෙන් කරන්න තියෙන දේ කරතයි. කලේ තියෙන ගහේ කැටයන් කුටන්න බෑ. ගහගෙනලා දිව්‍ය සුද්ධ කරලා බොරදන් ගහලා ලෑලි කපලා ලිමඩට ගෙනලා ඉරලා ඇඳලා කපලා වඩුව ෆික් කරාට පස්සේ කැටේන. ඉතින් අපි වන්නරෝ අනේ වඩුවට දැන් අපි කැටයන් දන්නේ නැහැ. කැටයන් නේ ඔබ ගිහිල්ලා වේකතු වෙනගන්න නැතුව කැලේ යන හැටි දැනගන්න ඉස්සෙල්ලා ඒකයි වඩුවනේ. එතන ඉඳලා එන කොටයි තියෙන්නේ. ඒ නිසා අපි උංගෝ අර මොන ධර්ම වලට ඉස්සෙල්ලා එක්ක නම් මේ මුල් ටික දේවල් අමතක කරනවා. තමයි අර සාමාන්‍යයෙන් මතක් කරලා ආධ්‍යාත්මික ලාභ දෙලෙන්නේ දැන් අපිට විදර්ශනා පැත්තට බාර ගන්න අපි පොඩ්ඩක් කතා කරමු අර ආයින්දේ භාවනා සූත්‍රය එහෙම මතක් කරලා මේ අර පාරාසරිය කියන බ්‍රහ්මණයට මේ එහෙන් දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන්ගෙන් නිදීම කියන එක ඇස් වහගෙන ඉතියලා කන් අහගෙන නිදෙන්න ඕනේ මෙතනදී අපිට ඇහැ පිළිබඳ කියන්නේ අපි ආධ්‍යාත්මික ආයතන පිළිබඳ ලොකු දර්ශනයක් තුළින් තමයි ඒවා මිදෙන්නේ. එතකොට අපිට මේ ඇහින් මිදීම රූපයෙන් මිදීම අපි කියන එක අපි කොහොමද මෙතන දර්ශනයක් බැලුවොත් විදර්ශනා පැත්තෙන් බැලුවොත් අපි කොහොමද මේ ඇහින් මිදෙන්න කියන එක අපි සාත් කරගන්නේ නුවණක් වශයෙන් අපි මාර්ගය වශයෙන් ගන්න. අපිට මේ අපේ යන දැන් අපි මේ මෙලකම කරන යන වැඩේ ක්‍රමයේ තුලින් විසඳෙන්නේ මේවා. අපි ඉස්ලාම් තේරුම් අර ගන්නවා මුලදී බෑ අපිට ඇහැ තේරුම් ගන්න අපි කයින් පටන් ගන්නවා. කායන පසනාව පටන් ගන්නවා. කායන පසන පටන් ගන්න කායන පසනාවෙත් මුළු කයම ගන්නෑ. මේ හුස්ම වදින තැන විතරක් ගන්න. පිටේ නැතින තැන ගන්න නැත්නම් ඇවිදිනවනම් අය විතරයි ඒ වෙලාවට කය කියලා ගන්න එච්චරයි. ඉතින් සක්මන පරියන්කට අපි සීමා කරනවා. සක්මනේ පරියන්කෙන් නැත්නම් අය පරියන්කේ ආනාපානට දානවා. දැන් ප්‍රශ්න නෙමෙයි අපි මේ කතා කරන්නේ. ආනාපාන කරගෙන ඉන්නවා ඉතින් අපිට පේන්න පටන් ගන්නවා ශබ්ද වේදනා හිතවිලි වල වාතේ මේක නිකන් කටුකොල්ලස්සේ අන්ධකාරයේ වැස්සේ සර්පයෝ ඉන්න කැලයක් අතේ දික්කනවා වගේ. ඉතින් ඉතින් නේරෝන අපි හිතමු පොර කාල පොර කාල පොර කාල වෙලාවක විනාඩියක් දෙකක් ආනාපාන ඉන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒකට එයාට දන්නවා දැන් ඉතින් මේ කටුකොහල් මැද නමුත් ආනාපානේ අතර ගත්ත කෙවිතක් හැරමිටියක් බිම දාලා කෙවිතත් ඇදගෙනමයි යන්නේ. මිනිහා කැලේ ගැටින් ගියාට කෙවිත අතාරින්නේ නැහැ. හැරමිටි අතාරින්න නැතු යනවයි කියලා. අන්න ඒකවල සන්තෝෂයක් වෙනවා. ටිකකට පුළුවන් වේදනාව හිතින් ශබ්ද බේරගෙන යන්න. ආන්න ඒක පුරුදු කරන පුරුදු කරන යනකොට නැත් ආනාපානේ වැඩි වැඩියෙන් විස්තර බැලුවේ නැත්නම් ආනාපානේ ඇතුළට එබිලා හොඳට විස්තර බැලුවේ නැත්නම් අර වේදනාව හිතින් ශබ්ද නිතර බාධා කරනවා. ඒ කියන්නේ ආනාපානේ විස්තර හොඳට බලන්න කියලා ඒ වෙලාවේ. ඒක කරන්නේ ආනාපානේ තව ලං කරලා අරවා පුළුවන් තරම් අරවාගෙන බලපෑම අඩු කරනවා. ආනාපානේ ආස්වාදේ කොහොමද? ප්‍රසාද කොහොමද ආශාද පුලකට කොහොමද ඕකෝ බලබල ඉනකොට අර බාහිර අවුල ටිකක් ඉතින් තද බල බලපෑම අඩු වෙනවා එහෙම ගියාට පස්සේ ඒ පුද්ගලයාට ආනාපානෙම දැන් තියන්න පුළුවන් කියලා විශ්වාසයක් එනවනේ හැම පරියන්කෙම නෙවෙයි පරිමර එනකොට යාට එනව තත්ත්වයක් මේ ආනාපානෙ ඉඳද්දී මනමේ එන කය වේදනා මෙනෙහි කළ යුතුද නැද්ද පොඩි පොඩි හිතුම් දෙනවා මෙනෙහි කළ යුතුද නැද්ද පරිමර සද්ද ඇහෙනවා මෙනෙහි කළ යුතුද නැද්ද? ඒක උපදෙස් තුනක් දෙනකොට එනේන හිතවිල්ල මෙනෙහි කරපන්, එනේන සද්ද මෙනෙහි කරපන්, එනේන වේදනාව මෙනෙහි කරපන් කිව්වොත් ආනාපාන දිහාට යන්න වෙලාවක් ඉන්නේ නැහැ. එකක්වත් මෙනෙහි කරන්න එපයි කිව්වොත් එහෙම ඒ හරියන්නේ නැහැ. යාට කියන්න වෙනවා යම් තැනක ආනාපාන සංඥාට වැඩිය අඩුවෙන් තියෙනවා නම් වේදනාව ගණන් ගන්න එපා. ආනාපාන සංඥාට වැඩිය අඩුවෙන් තියෙනවා නම් සද්දේ ආනාපාන කඩාවිලා නැත්තම් ගණන් ගන්න එපා. ආනාපාන සංඥාට වැඩිය අඩුවෙන් නම් තියෙන හිතවිලි බලපෑම ගණන් ගන්න එපා. නමුත් මම වේදනාව ගත්තත් ඔව් කොහොමම ඇවිල්ලා ඔයා ඉස්සලා එනවනේ වෙලාවක ඇවිල්ලා ආනාපානත් එක්ක තඩමාරු කරනවනේ. තඩමාරු කරනකොට කියනකොට ඡන්ද දීපම ආනාපානයි. මෙයා පෙරළුවොත් විතරක් ආනාපාන යට කරගෙන ආවොත් විතරක් වේදනාව මෙනෙහි කරනවා. ශබ්ද මෙනෙහි කරපා. ඕක කියලා දෙන්න හරියව කමටහන් සුත්ත කරන දෙන ඔතනදී. ඕක තේරුම් අරගන්න හොගව දෙන තේරුම් ගන්න හැමදාමත් අහනවා. ආනාගන්නකොට සද්දයක් આવත් මොකද කරන්නේ? මේ සද්දයක් අහන විස්තර කරගෙන වේදනාවක් ආවම මොකද කරන්නේ? හිතවිල්ල කපම වෙනවා. ඒක මොන ධර්ම එකක්. අපි හිතමු මේක පැනලා තේරුම් ගත්ත කෙනෙක් කියලා. තේරුම් ගත්තට පස්සේ යාට තේරෙනවා ගුරුවරයා කියලා දෙනවා උඹ කිසියම් බාධාවකින් තොරව ආනාපානෙ මෙනෙහි කරන විදිහට වැඩි වටිනවා ශබ්ද තියෙද්දි ආනාපානෙ මෙනෙහි කරන්නේ. බාධා තියෙද්දි ඒක ඒක දරන්න පුළුවන් නම් ආනාපාන ඡන්දේ දීලා බලන්න. වේදනාව දරන්න පුළුවන් නම් මෙනෙහි කරනවක්වත් වේදනාවට තනක් දෙන්න එපා. අනබනව බලයක්. සද්දත් දරන්න පුළුවන්. සද්ද නැත්තර හොයන්න තමයි මේ රට රාජ්‍ය ගෙවන ඉන්නේ කැලේද? ආවම මේ සද්ද. ඒත් කියනවා විපස්සනා කරන්න. අන්න ඔතෙන් යනවා කිදු හිතට රූප පේනවා කිය. ඇත්තින දෝෂය රූප පේනවා. රූප පේන වෙලාවේදී දැන් මේ බාහන පාන යම් ප්‍රමාණයක් ගියාට පස්සේ අන්න අම්මව පේනවා නැත්නම් යකෙක් පේනවා මොනවා හරි පේනවා කිය. ආවෙන්ද හින පේනවා කිය. පේනකොටත් ඒ ආයතින් සමහරේ තමයි මේ දේවතා නිමිත්තක් වෙන්න ඇති ඉස්තු ශෝකයක් වෙන්න ඇති කියලා ඔය හීන තෝරන්න හදනවා. මේ හීන තෝරන්න ඔය කෙල්ලන් ඇසේ ආනාපානි කරන්න පුළුවන්. මේ අර රූප වලට උඹ ඡන්ද දෙන්නවා. ඔබ කනස්සක් දෙන්න බෑ ඒව එන්නේ යන්න හේතුවක් ඇති කර්ම දෝෂයක් ඇති පුළුවන් නම් ආනාපාන හේතු කරගෙන හේතු කරගෙන රූපේට හේතු නොවි යන්න අපි අර රූපයෙන් එන බලපෑම කරදරයක් කරගන්න නැති තියෙනවා. ඒක තමයි උතන් තේරෙන්නේ. ඒක ඈ සමාධිය. සමාධිය කියන්නේ ආනාපානෙම උල් කරගෙන පුළුවන් තරම් ආනාපානෙ 11 පාත්ත දකින්න නම් ආනාපානෙ අප්‍රිය රූපේ ප්‍රියයි කියන පැත්ත අපි දකින්න බෑ බලන්න. උදාහරණ හිණක් පරිදි කියලා දෙකක් වෙන්නවනේ. ආනාපානෙ හිරුණා ඉතල මොකෝ? මොකක් හරි කුණු හරි පැල ලොකු වෙලා ඒ තීටි ආනාපානෙ බලන්න කියලා නේද? අරක බලපෑම නැති කරන්නේ කියලා බුදුහාමුදුරු කියන්නේ බුදු. ඒක බලපෑම නැත්නම් මේක හීන වෙන්නේ නැහැ. එතන මේක ජීවම අරක ප්‍රකට වෙනවා. ඕලාරික සුකුම. ආනාපානේ තියෙන සුකුම. හැබැයි අර රූපයක් ඇවිල්ලා කොච්ච දානවා. ඒක උඩත් කියනවා මේ ජීවම ආනාපානේ පාවා දෙන්න එපා. ගොරෝසු දේවල් බලපන්. අච්චත්ත බහිද්දා. අතීත අනාගත වර්තමාන. ওই විදිහට අපිට රූපත් එක්ක ටිකක් අඩමාරු කරන්න වෙනවා. අඩමාරු කරනකොට අපිට තේරෙයි දවසක මේ රූප ගෙට අරගෙන තේජීලා වන කරගන්නේ අපි. රූපේ එන්නේ ඇවිල්ලා යන්නයි. අපි තමයි මේක ලොකු කරගන්නේ. ඉතින් සමහර රූප එනවා අපි තලා බිනගෙන මේ ගල පෙරලිගෙන එනවා ඒක උඩ කරන්නේ. ඒකට රූප විනේ කරනවා. නමුත් එනත මේ රූපය කියන එක පිළිබඳව අපේ හික්මීම වැඩි වෙනවා ආනාපානෙත් එක්ක ඇසුර වැඩි වෙන්න වැඩි. ආනාපානෙට වහංගු වෙලා රූප එන්නෙපයි කියන්නත් එපා. ඒ වගේම මේ රූප වලට වෛර කරන්නත් එපා. රූප තිබෙන තැන තිබිච්ච දරන්න පුළුවන් නම් හැකිතා ආනාපානෙත් කියනවා. ආනේ කරනකොට ඒන ශක්තිය ගත්ත කෙනා අපිටම සක්මන් කරනවා සක්මනේ මැද යනකොට ෂෝක් එකට අනක්මනේ යන. කොනට ගිය ගමන් රූප පේනවනේ. අද්ද ගැටලන්. එතකොට වෙන්නේ අර කකුල් දෙකේ තිබුණ හිත බුදු යක පුරා යනවා. සද්දුලට රූපකට පයින් වෙන්නේ. පැනපු ගමන් සක්මනේ වම දකුණ මතක නැති වෙනවා හිත ටිකක් ඔද්දල් වෙනවා. අන්නේ කෙනාට අර පරියන්කේදී අර ඌරුව තියෙනවනම් ඒ පුද්ගලයාට මෙන්න මෙහෙම කඩන්න පුළුවන් තරක් වෙනවා. මොකද්ද? සක්මනේ කෙලවරට ගියාට පස්සේ කවුරු හරි එනවා හෝ යනවා හෝ සුද පේනවා. හැබැයි තාම පුද්ගලයා පේන්නේ නැහැ. පේන තැනේදීම තමන්ට ගන්න පුළුවන් ඕන්න දැන් මිනිහා එලිපත්te ඉන්නේ පණින්ද හදන්නේ කියලා මෙනෙහි කරගන්න පුළුවන් වෙනවා නම් පය අර සුදගෙනිල්ල ගෑණියක් වේවා පිටිමෙක් වේවා වෙතට පැමිණේවා ඈතට යාව ඒක අමතක කරලා කයට ගන්න පුළුවන් ගතියක් තියෙනවා. නැත්ති වුණොත් අර සුබ අනිවාර්යයෙන්ම වම දකුණ යටපත් කරගෙන එනවා. ඒ සුබ දකින්න මට්ටම සිංහලේ වචනයක්. සිංහලේ කියන සුබක් දැක්ක වන්දනා ගැනියෙත් පිළිගන්නේ කියන එක සිංහලේ වචනය. ඕක අල්ලන්න පුළුවන් වෙන පරියන්කේදී ආනාපානයේ ශබ්ද වේදනා හිතවිලි මැද කරලා පුරුදු කරලා කියනවා. සක්මනේ දෝක අල්ලගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා මේන දේට බැලුවොත් අහුයි. බලන්න නැතුව Taman ළඟ නැස කරන්න පුළුවන් නම් ඒක වෙයි ඒක අතවිත් වෙයි ඊට පස්සේ බුද්ධ වේලා කතා කරන්න තියෙන්නේ. නමුත් එතකොට Taman ඉන්නේ අරසාවේ. ඊට පස්සේ සක්පනකොත් නැහැ පරියන්කෙත් නැහැ එදිනෙදා යන වෙලාවෙදී රූප එනවා ශබ්ද එනවා ගන්ධ එනවා රස එනවා එක්කට විවාල් වෙනවා ඒකට වළක්වන්න බෑ මොකක් හරි අරමුණක් අල්ලනවා ඉන්නේ අරමුණ දන්නවනම් අනිත් වෙන අපි අරසයි අරමුණ ආව මොකක් හරි අරමුණ දැන් අපේ හිත ගත්ත අරමුණක් තියෙනවානේ රූපයක් හරි ගඳක් හරි රසයක් හරි අන්න ඒක මෙනේ කරන්න පුළුවන් නම් හිත අනිත්‍ය විශේෂ මල්මත් පාර වෙන එකෙන් ආරක්ෂා කරන්න පුළුවන් අන්න ඒ විදිහට අර පරියන්කෙන් ගත්ත එක සක්මනට දාලා සක්මන දාලා දිනකට දානකොට යෝග මේ රිට්‍රීට් එක වගේ දවස් 15 පයින්නකොට ඒ පුද්ගලයා වැඩියෙන්ම ලකුණු ගන්න පරියන්කෙන් නෙමෙයි. සක්මනේ ලකුණු ගන්නවා. සක්මනේ ගන්න ඔය පරියන්කෙන් ගත්ත දේ සක්මනේ යොදවනවා. යොදලා එදින්දා වැඩවලට ගියාට පස්සේ මනුස්සයා කොයි තැනක හිටියත් අහුවෙනවා යකාට අහුවෙනවා. හැබැයි කනකොට රාත්තල් ගන්න ගන්නවා. මම කනවා. කන රාත්තල් ගන්න ගන්නවා. හරි හතරක් තියෙනවා. හැබැයි යෝගාවචර හිතන්නේ මට දැන් සතිය නෑ. මට දැන් මං හැමතැනම අහු වෙනවා. වෙන්දව්ව ගණන් ගන්නත් වෙන හිතේ දැන් ගණන් ගන්නකොට හොඳට හිතට දෙස් වෙනවා වැඩි. මොන බැලිය යුතු දෙයක් බැලුවයි කියලා. නමුත් එතකොට යාට යන්ත්‍රය අහු වෙන්න පටන් අරගන්නවා. එතකොට කඩන්න එපා කියන්නේ. දිගටම පරියන්ක හිටපන් සක්මණ හිටපන් ඒ අත ඒ දිගට මේ යෝග පරිසරයේ ජීවත්. දිනකොට අන්තිමට ඒකෙන් හම් වෙන ඒ ඉතින්දා වැඩවලදී ගා ගන්න නැතුව ඉන්න ලකුණු ටික පරියන්කට ගියාම ලාභයට ඒක. හිත වැඩි කෙලස් නැහැ. තියෙනවා. ඒක දැනවත් තෝකෙත් දඩ කවන පොගේ පට්ටබඳුරුකමට දාගත්තේ නැත්නම් ඕන තරම් ගැලවෙන්න තිබ්බයි කියලා හිත අපිට දෙස් වෙනවා කියලා. උපනාවෙන් දාගන්න කියන එක. මේ ආපදම තමයි අපි ශක්ති කියන පටන් ගන්න. අපි තේරුම් ගන්නවා උඹ මගේ ඉඳුරන්ගේ කන්ට්‍රෝල් එක රිමෝට් කන්ට්‍රෝල් එකක් නෙමෙයි. අවුරුදු බොත්තම් තද කරන්නේ මේක තද වෙන්න විදියක් නැහැ. මයි ළඟ දැන් තියෙනවා බොත්තම තද කරන්න ඕනේ. මේක තද කරන්නේ මම නම්. මේ වැඩේ කරද්දී අර වැඩේ කරනවා නම් මම කාපම්. ඔබ විඳෝගන් ඔබ සීලේ කඩාගනින් අපාය ඵලයක්. ඒක අපාය යනවා බය වෙන දෙයක් නෑ අපි දන්නවා අපි මේ වුණාම කරගත්ත දෙයක ඒකතර මේ යන්නේ නෝගේ ගනුදෙනු ටික ටිකක් අපිට තේරෙන පටන් අර ගන්නවා කවුරු කෝලෝකේ කොච්චර උලිහිලි පෑවත් කෙලෙසෙන එක මගේ වැඩේ. කෙලෙසුනා නම් කදාකට අනුර දොස් කියනවනේ මේ කියන්නේ අන්තිම හීනයි අන්තිම දීනයි. ඒ ඉන්දිය සංවරයක් මොකක්වත් නැහැ. හැබැයි ඒක තේරුම් ගන්න බෑ කෙලින්ම ජීවිතේ. ඊට පරියන්කේක ඉඳලා බණ අහලා සාකච්ඡා කරලා උත්සාහ කරලා පරියන්කෙන් අල්ලගෙන සක්මණට දැම්මොත් ටිකක් අහුවෙනවා. සක්මණෙන් දාලා එදින වැඩවලට දැම්මොත් තව ටිකක් අහුවෙනවා. අහුවෙනකොට සූත්‍රය කියවුවොත් අයිතකොට නම් හොඳටම ඉන්දිය භාවනාවක මොකද්ද කියලා තේරෙනවා. රූප පේන්නේ නැති එකවත් අන්ධ වෙන එකවත් නෙවෙයි ඉන්දිය භාවනාව කියන්නේ. මේ ඇස්වලට මේවා පෙනෙද්දී වරණ අවශෝෂණය කියලා එකක් තියෙනවා. තෝරලා ගන්න පුළුවන් ගැතියක් තියෙනවා. ආන්තර කිරි වතුරේ කලවම් කරලා දීපෝ කිරි ටික විතර ලබනවා. ඔකේ අපිට කියනවා ගන්න. ඒක ගන්න නැතුව ඒක පුහුණු කරන්න බෑ රූපේ බල බල. පැහැදිලිවම බෑ. ඒක කරන්නේ රූප පේන්නේ නැති තැනකට ගිහිල්ලා රූප මානසික මට්ටමේ ඉඳලා ඒව ටැකල් කරලා සක්මන් කරන ගමන් අනිවාර්යෙන් අනන. බාධා කරමින් ඉන්න රූප ටැකල් කරලා ඊට පස්සේ තමයි යන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ දැන් ලබවචනාංශේ පින්න පස්සේ යනකොට උන්වහන්සේ මේ වියගහක් දුරලු බලන්නේ. ඒකට ගව්වත් තරන්තර ප්‍රදේශ යන රූප ශබ්ද ගන්ධ රස සේරම ස්කෑන් වෙනවා. මේ ධර්ම පිළිකාව. මොකද දන්නා මොකද වෙන්නේ කියලා. මොකද ඉඳුරන් ටික හරිය ප්‍රණීතයි. ඒව හරියට දන්නවා මේ අවල්දී ඔන්න යොමු කරලා ફોකස් කරලා බලනවා වගේ සර්ච් ලයිට් එකක් ගහුවාගේ බලන්න පුළුවන් මෙතන මොකද වෙන්නේ. මට ආදාව දෙයක්ද නැති දෙයක්ද. මෙතන මොකද වෙන්නේ. මොකද ඉඳුරන් ප්‍රණීත වෙන්නේ. ඉතින් ඒක මේ මේ මේ සංකීර්ණ පරිසරයක දිනු කරන්න බෑ. දිනු කරපු එක සංකීර්ණ පරිසරයට යොදවන්න පුළුවන්. එතකොටයි මේකේ විචිත්තත්වය වෙන්නේ. දිනු කරමනස කැලේ තිබිලා වැඩකුත් නැහැ. පහනක් පත්තු කරලා බුසලකින් වහලා තියලා වැඩක් නැහැ. පහනක් පත්තු කරන උඩකින් තියන්න ඕනේ. අන්නේ පිළිවෙලට යනවනම් තේරෙන්න පටන් ගන්නවා අන්තිමටම අපි අල්ලන දේ තමයි ඇහැ. ගැන ඇහැ ඒ තරම්ම වශී කරා වශීකృతයි. ඇහැ මේ මේ මේ කය ඇල්ලුවාට පස්සේ ආහාරයේ බත්තන්තාවේ තියාගන්න කියනවා කෑම පොඩ්ඩක් පරිස්සම් කරන්න. කනකොට හැඟුම්ම දහරින්න එපා. ජීවත් එක ටිකක් පොඩ්ඩක් සෙල්ලම බලන්න. ඊට පස්සේ නාය. ඊට පස්සේ කටයි කනයි කනයි කතාවල. තමන් කරන හැම වචනයක්ම අහන හැම වචනයක්ම වගකීමෙන් කතා කරන්න වගකීමෙන් අහන්න. එතකොට අර නොකල යුතු පව නොකල හිතීමේ කටයුතු වල කොහොම කොටු කරගත්තා තමයි ඇහින් වෙන දේවල් අපිට අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒක ඇල්ලුවාට පස්සේ ඉතින් අපි කොයි කොහේ හිටියත් මොනවා කරත් මේ අරසාවක් තියනවා පුහුණු කරපුව මනසේ ප්‍රමාණයට. සරුවචන දාසිනාසව ගන්න අරසව ගන්න බෑ. පුහුණු කරපුව මනස ප්‍රමාණයට ගන්න පුළුවන්. මේක බහුලීගත කරනවා. පස්සේ දිගට කරගෙන කරගෙන යනකොට මම ඉතින් විස්තර කරන්නේ අපි ඊට පස්සේ කවදාකවත් ටෙලිග්‍රාම බලනවා. මොකද ඇතුළේ ඉන්නේ සස්තන ටෙලිග්‍රාමයි. හැම කෙනෙක්ම නටන්නේ 아무තු නාටකමක් හැම කෙනෙක්ම රංගපෑමක් කරනවා. එස් ගැනීමක් කරනවා. ඉන්නේ වේදිකාවක. විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරිපිට. ඒකෝ අනුන්ගේ ටෙලිග්‍රාම බලන්න පත්‍ර බලන්න ප්‍රවෘත්ති අහන්න ඕන කම නැහැ. එතන ප්‍රවෘත්ති නිෂ්පාදනාගාරයක්. ඉතින් ඒකට කැලේ ජීවිතය හරි ජොලි. يعني කැලේ හිටියයි කියලා වෙනසක් නැහැ. එකක් තමයි ඔය කැලේ ඉන්න අපට හරියට මිනිස්සුල තොරතුරු කියනවා ඒගොල්ලන්ගේ යුතුයකමක් වගේ. මොන හරි ගුණාරපක් කච්චාම දුරගෙන ඉලා හඳුනන්න කියලා ගතියක් තියෙනවා. කැටේ පිටිමත් හම්බ වෙනවා. එහෙම නැති වුණත් මේ ක්‍රමවලින්මත් අහු වෙනවා. අනික තියෙන දවසක් අතලට අපි කොච්චරක් ප්‍රවෘත්ති නිෂ්පාදනය කරනවද කියලා. ඉතින් ඒ ඉන්දිය භාවනා සූත්‍රයේ හරුවතනට හරීම සෙල්ලක්කාරයි. ඒ සූත්‍රය හරීම නිකන් මේ තර්කයට කිව්වහම 100%ක් තර්කේ ගෙනියලා තියෙන්නේ. එහෙනම් මේ මොනවාද අන්ධයෝ. එහෙනම් බීරෝ. අන්න ගහන ගැහිල්ල හැටි මිනිහෙකුට මුහුණ දිහාලා කියන්න වටින්නේ නැහැ. එහෙනම් ආනන්ද ඔය කියන බලනකොට ඔය පාරාසාරිකාව තියෙන මේ ඉන්දිය භාවනාව අන්ධයෝ වෙන රහත්ලා තියෙනවා. බීරෝ වෙන රහත්ලා තියෙනවා කියලා කියන අර මනසේ ඔඩෝ මෙහෙම කරගන්නවලු ඒතෙන් නබෝ මේ ගෝලයා. ඉතින් ඒ තරම් ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. නමුත් අද අපිට දෙම ගුරුවරු ආගමේ මොකක්ද උගන්වන්න බන් තන්නේ කර අර කියපු හර්පෙමනේ උගන්වන්නේ. අර බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරපේකමනේ උගන්වන්නේ. ඒකට දොස් කියන්න වටින්නේ නැහැ. ඒක මැදමත් මාර්ගයක්. ඒ කියන්නේ අපි ඉස්සලා අරසා වෙන්න ඕනේ. අපි ඉස්සලා රූප පේන්නේ නැත්නම්කට යන්න ඕනේ. ඒක හරි. නමුත් රූපත් එක්ක බැලලා රූපත් එක්ක නඩු කියනවා කැකිලි රජුගේ තියෙන දුර තමයි කියන්නේ. තියෙන අර ලස්සන කෑණියක් එහෙම ගියේ හින්දා කලේ තමන මිනිහයි කලේ කට ඇදුණා. කලේ කට ඇදෙවිච්ච නිසා මැටි අනන්ත වතුර වැඩි වුණා. මැටි අනන්ත වතුර වැඩි වෙච්ච නිසා ගේ යද වුණා. ගේ යද වෙච්ච නිසා වැටලා මිනිහෙක් මරනවා. ඒ නිසා ගෑණි මරනවා. ඔන්න ගැකිල රජුන්ගේ තියෙනවා. අපි කරන්නේ සොක තමයි. මොකද ඒකට අර රවුමෙන්ද ඕන. ඒතර සාහනයෙන් දැන් අපේ රූප අපේ කෙලෙස් වෙන ධාතු රූප වලින් මුංගල එක දැනගන්න මේ භාවනා කරනකොට ඊට දැන් අපි අර සමයෙන් අපි දසාර දර්ශනය තුළ මේක බහුලීගත කරන්නේ. ඊට පස්සේ මෙයාට එළියට ආවන් පස්සේ ඊට පස්සේ මේක බොරු කරන් පස්සේ වැඩුවන් පස්සේ එළියට ආවන් පස්සේ රූප ශබ්ද මේවා පේනවා ඇහෙනවා කියලා අපි සම්සම්මුතිය කියනවා. එතකොට ඒ පෙනෙන රූපය තුල එයා බාහිරට නොයා ඉන්නේ. එක්ක පෙනෙන රූපය තුල කෙලෙස් නැතුව ඉන්නේ. මෙයාගේ මොනවාගේ නුවණක් වගේ දර්ශනීය දැන් මට අර බහුලීකතු කරන්න කියප එක මට එච්චර තේරුන්නේ නෑ. ඒකදී ඇත්තටම ඒ ඥානය මිනිහක පුද්ගලික ඥානයක් නෙමෙයි. ඒක ඒක මේ මේ මනසේ පිරිසුදු මනසේ ස්වභාවය. පිරිසුදු මනසේ ස්වභාවය කියන්නේ ගාලක වැඩ කරන මිනිසෙක් හරි ගැරේජ් එක වැඩ කරන මිනිසෙක් හරි ගාලට යන්නේ ගැරේජ් එක කරන්නේ මජන් සූට් එක දාගන්නේ. මජන් සූට් එක දැම්මට පස්සේ තවමසේ අර අනම්මනම් මොකොත් නැහැ මේක කළු පාට ගෑනකොට පිටරට ඔය හැඳි ගැරප්පු ගෙලිය පටන් අරගත්තේ ඕකට මොකද ඒ අත හොදලා ඉවර කරලා කන්න ගත්තොත් පැය දෙකක් විතර යනවා අත හොදන්නේ. ඒ නිසා මිනිස්සු කූරකින් කාලා කූර විදි කරලා. නැත්නම් කූර හොදලා දෙන්න දෙනවා කෝසියට. ඌ වැඩට යනවා. ඒක හැන්දේ ආරූපෙ දෙන්න. නමුත් අපි හිතමු හැන්දාවේ වැඩ හරිලා ගෙදර ඇවිල්ලා ඌ වොෂ් එකක් ගන්නවනේ. මජන් වලින් හරි ගොබ වලින් හරි දැන් මේ අපි වැඩ කරපුවානත් වොෂ් එකක් ගත්තට පස්සේ මජන් අත ගන්න හිතෙන්නේ නැති කතියක් තියෙනවා. ඊමත් රෑ ආවිල්වල ඉඳගත්තට පස්සේ බත්යක් කන්නකොට කාර්යයක් කරලා අල්ලපු ගමන් සල් ඒකත් මචං හරි වැඩි දැන් නම් බෑ මචං දැන් අතපය හොදන්න නේ නෑ හිත දාපන් හරි අනිවාර්ය බුදුහාමුදුර කියන පිරිසුදු කරා නම් මනස ඒක ආයේ කෙලෙසෙන්න කැමති නෑ පිරිසුදු වෙච්ච මනුස්සය ආයේ ගොමකට ගන්න යන්නේ උදේ දන්නවා ඒක මම කියන්නේ අපරාධයක් නෙවෙයි ජීවන වෘත්තිය දැන් අත හොදන්නේ ඒ වගේ අපේ හිත යම් වෙලාවක පිරිසුදුකම අම්මගේ ගෙදර ගිහිල්ලා වගේ හිතට දුන්නා නම් ප්‍රകൃතිය බෙහෙතේ ප්‍රකෘති බබසරයි. ඒක ආගන්තුක උපක්කලේශමම කියලා වෙලා තියෙන්නේ. උඹට යන්න පුළුවන් අයිතිය තියෙනවා මහගෙ දෙන්න. ගියා නම් එයා ඊට පස්සේ චිත්තක්ෂණයක්වත් බලන්නේ අයක රැහගන්න. එතකොට එයාට පේන්නේ රූප බැලීම කියලා කියන්නේ පළවෙනි ධානයට සද්දේ කණ්ඩකයක් කියලා කියන්නේ. ප්‍රථම ධානයට සද්දෝ කණ්ඩක. කන හූදුන වගේ තේරෙන පළවෙනි ධානයේ සද්ද. ඊට පස්සේ භාවිත මනසක් ඇති කරන රූප පේනවයි කියලා කියන්නේ හූරනවා. පහුරු ගන්න. සද්දයක් කියන්නේ පහුරු ගෑමක්. ගඳක් රසක් කියන්නේ පහුරු ගෑමක්. මොකද එයා දන්නවා අර මැද තලයේ තමයි හෙල්ලෙන්නේ නැති තැන තමයි ප්‍රසාන්තකම. එහෙම නැත්නම් සංසිඳීම සුව සේවාව මනසේ පිළිකරතිය තියෙන්නේ. අරම දැකිනකොට ඉතින් අර ඒකේ බලපෑම නිසා සීලීලක් සිද්ධ වෙනවා. එයාට පේන්නේ අර ඉඳාගෙන ඉන්න මිනිසෙකුට ඇඟට වතුරක් කරුවා වගේ. ඉඳාගෙන මිනිසෙකුට සද්දයක් කරුවා වගේ තේරෙනවා. ඉතින් ස්වභාවයෙන්ම මනස තියෙන එක පුද්ගලික දෙයක් නෙවෙයි. ඒක පුහුණුවකුත් නෙවෙයි. ඒක ඉබේ වෙන දෙයක්. පුරුදු කරලා පිරිසිදු කරපු මනස නැවත කුමකට ගන්න කැමති නැහැ. ඒ නිසා අපිට පුළුවන් වෙන සමහරලාට හොඳට පිරිසිදු වෙලා පිරිසිදුකමට බයයි අපි. අපි අපේ හිත කොච්චර මේ විමුක්තියට යන්න ගියත් විමුක්තිය දීපු ගමන් බයයි. අපේ හිත කොච්චර විවේකයේ ඉඳලා විවේකයේ දීපු ගමන් බයයි. කණි වුණා, කොට වුණා, ඒකාකාරී වුණා, පාළු වුණා කියලා කියනවා. ඔයානේ අනේ විමුක්තිය තමයි. ඔයානේ ඥානෙ. ඥානයයි මේ විමුක්තිය එන දවසට තොවින් නටනවා. දක්කු දැකයි කියලා කියන්නේ. බය වුණයි කියලා කියන්නේ. ඒ වගේ තමයි පිරිසිදුකම දුන්නට පස්සේ පිරිසිදුකම දෙන්න හදනකොට හිත කැමති නැහැ. කුඩල්ල කොට තිබ්බා වගේ අපේ හිත. මොක අඳින්නේ දෙකම නේටම තමයි අඳුරටම තමයි. කොට්ටට තිබ්බහම කැමති නැහැ. ඉතින් බුදුහාම කියන කරන්න දෙයක් නැහැ. ටිකක් පුහුණුවක්, තපලක් එහෙම නැත්නම් මේ ආතාපයෙන් කරලා පොඩ පොඩ පොඩ පොඩ වෙන කෙලස් ගාක් හිත හිතට කෙලස් නැතිව චිත්තක්ෂණ දෙක තුනක් චිත්තක්ෂණ දෙක තුනක් දීවා. යාට ආදීන වාණිසන්ත තේරෙන්නේ නැහැ. මම කිව්වට මට වැඳලා මට සද්ධාවෙන් කරපන් කියලා බුදුහාමුදුරුවෝ දත වෙනවා. සද්ධාවෙන් දෙනවා. ඊට ටිකක් 120ක් තියක් ගියාට පස්සේ තමයි යාට තේරෙත් පටන් අරගන්නේ මේ පිරිසුදු මනසත් ප්‍රകൃතියක් බව. පිරිසුදු මනසයි ඇත්ත ප්‍රകൃතිය. දැන් අපිට තියෙන අනිත් පැත්ත. ඒ වුණාට පස්සේ පිරිසුදු වුණාට පස්සේ මේ මිනිස්යා මේ යමක් දිහා බලලා ඒකේ කෙලස් අරගෙනකො පිරිසුදු කරනවට වැඩිය නොගෙනම ඉන්න පුළුවන් තත්ත්වේ. දැන් කවුරුද ඔය දෙන්නේ කනපො දෙන්නේ කියලා නඩුවක් කියන්නේ ආද. නඩුවක් කියන්නේ කියන්නේ නැත්තම් හොඳයිනේ. අහලා පිළිතුරු දෙන්න පුළුවන්. ඉතින් යා මොන වදයක් ඔය දෙන්නගේ වාසේ මය ළඟට එනවනේ ඉතින් කරන්න බැරි කමට අහගෙන ඉද්දයට නොනවනම් හොඳයි. එක දවසක් මේ දුරදි කියන කතාව. එතකොට මට බෞද්ධ සද්ධාන්ත මිනිස්සෙක් ගෙදරට ගියා. ගියාට පස්සේ ඒ ගෙදරට එනවලු මේ කතෝලික ආගමේ කට්ටිය ආගමට හරවනවා. ඉතින් ආකවල මම හැරෙන්නේ නැහැ. වට ඕන දෙයක් කියලා යන්නේ දිස මිනිස්සු. සිවිසවක් කෙනෙක්. ඉතින් ඒ කතෝලික මිනිස්සු ඇවිල්ලා කිව්වලු මට මේ දේ උනේ මම හැරුණා කිව්වා. ඉතල හැරිලා පස්සේ දවස් කාණයි ගියේ කිව්වලු තරප් වෙලේ මම උඩ යනකොට ඒ තරප් එක ලෑල්ලක් කඩාන වැටිලා වැටුණ කොන්ද ගැදුණා කියලා දෙයන්නා කිව්වා. ඉතින් මට ඒකෙන් පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා කිව්වලු ඒක නිසා මාවට කියන්නේ. ඉතින් ඒ වගේ සාන ඇයි හද්ද කියන තරප්පේ නැංගුවේ ඔය දෙයන්නානේ. හැබැයි නංගලා වටලා කොණ්ඩ කඩන තු හිතට නංගන්න තු හිතන හොඳයි කියලා. එතකොට අපිට ඕක විශ්ිරුනේ. විහිතුරුකමක් පෙන්වන්න දෙයනා දැතෙන් ගෙනියලා බේරුවට පස්සේ දෙයියෝ ප්‍රකාශිතයි. ඒ වගේ තමයි එක එක කරා එක එක අමාරුවට වැටලා මම මෙතනදී බෙල්ල කඩාගත්තේ නැහැ කියලා මහා කුණු හරපයක් කියනවා. ඊට වඩා හොඳ නොකර නිකන් ඉන්නවා. ඒ වගේ මේ ලෙඩ වෙලා ලෙඩ සුව කරන කියන එකේ දක්ෂකම තියෙන නොවි ඉන්නේ. දෙකම හෙදකම දෙකේ වේදකම කරන්න වෙනවා දැන් අසාධ්‍යය. බුදුහාමුදුරු කියන හෙදක. ඒ කියන්නේ කෙලෙස් නොයෙන්ද කටයුත්තක් කරන්න පුළුවන් නම් ඒක අසත්පුරුෂයි සත්පුරුෂයි. යාර වෙන්නේ පාළු ගතියක්, යාර වෙන්නේ නීරස ගතියක්. නමුත් ඒ නිසා අර යම් වෙලාවක පරියන්කේදී හෝ සක්මණේදී පිස්මනසක් ඇති වෙච්ච කෙනා ධර්මය කුණු දාගෙන හොදනට වැඩිය හොඳයි නොයන தත්ත්වය. තාන්න එක තමයි ඇත්තත්තේ අන්දේක්කේ හැසිරියන් කියලා සාතනාති යම් වචනයක් ප්‍රකාශ කරනනම් දැක්කනම් දැක්කමත් නැත කරපන් කියලා. එතකොට අර පුහුණු වෙන එක නැගිලි පුහුණු කරපෙන්න ලොකු අර්ථයක් තියෙනවා වචනේ. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා තනවා මුලින් පැහැදිලි කරනවා අර බාහිර දේවල් නිදීගෙන නිදීගෙන ඇවිල්ලා අපිට පුළුවන් නම් ආධ්‍යාත්මික තැනට එන්න. ඊට පස්සේ මේ මෙතනනුත් මිදෙනවා ආස්වාද පාසද හිත දැක්කා. එතකොට මේක සාමාන්‍ය මට වැටෙන හැටියට හිතන්නේ මේක අපේ සාසනයේ විතරක් නෙවෙයි බාහිර සාසනෙත් තියෙන ගමයක්. ඕක සමතයක් වශයෙන් ගත්තාම මේක. ඒ කියන්නේ මේවා එන්න නොදී අපි හිතට එක අරමුණක් දීලා මේවා එන එක නවත්තලා තියෙනවා. එහෙම කරගෙන ගියාම හිත පිරිසුදු වෙනවා. ඒ පිරිසුදු වීම සර්වසාධාරණ පිරිසුදුකමක් නෙවෙයි මොකද යටපත් කරලා අවිද්‍යාව තියාගන්න. තණ්හාව රාග දේශම නැහැ. නමුත් මෙතන ආස්වාද ප්‍රාස්වාද කියන එකේ හරිනවා ඒත් ඒ ආධ්‍යාත්මික බාහිර තන ඉන්නවා. කොට වෙලා. කොට වෙලා. එතකොට දැන් මේ தත්ත්වයේ තමයි මට සායන කියපු දේ වැටහුණේ කියන්නේ මේවා එන්න නොදී එක අරමුණක් දීලා මේ එන යන දේවල් ඔක්කොම නැතර කරලා හිත පිරිසුදු කරගෙන ඉන්න තැනක් මේ අරමුණේ බලවත් කරන නිසා ඒක ධ්‍යාන මට්ටමක් එතකොට මේ සාධනය කියන දර්ශනය කියන එක එහෙම අර යටපත් කරලා නෙවෙයි ඇත්තක් දැකීම සම්මාධිත්‍යයක් තුනේ. ඒක තවම මට වැටහුනේ නෑ. භාගයට වටලා ගත්ත නිසා ආනාපානයේ කවදාකවත් දිගට ඒ දින ආනාපාන ක්‍රමෙන් නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි ඉතලා ආනාපානේ වාංගු කරලා අනිත් ඒවා යටපත් කරගන්න. ආනාපානෙ දුන්නා පස්සේ විනාඩි 15ක් ගන්න ඕනේ ආනාපානෙ නැති වෙනවා. නැති වුණාට පස්සේ දැන් අර ඒකේ වාග් කරපු අනිතේවත් නෑ ආනාපානෙත් නැති වුණොත් මහා පාළු කරකට එන්නේ යෝගාවචරය. ඒ කියන්නේ මෙතෙක් කර තිබුණ මට කුණුත් නෑ උදැල්ලක් නෑ. උදැල්ල නැති වෙන එක ආනාපානයේ ස්වභාවයේ සර්වත්‍යං දේශනා කරලා තියෙනවා. එන්නේ එන්නේ ආනාපානයේ ආරෝචනතික වචනේ අපි ලොකු සංකේතයෙන් ගුරුසු ආනාපානයේ සුකුම ආනාපානයේ බාහිරපත් වෙන සම සුකුමතර වෙනවා. සුකුමතර වෙන්නේ කොහොමද? ඉස්සල්ලාම අපි ආස්වාද ප්‍රසආස දෙකේ වෙනසල්ලන්න කියනවනේ. අර සද්ද වේදනා හිතෙන්නේ නැති කරන්න මේකම හොස්ස උල්ල බලපන් කියලා. බලාගෙන යනකොට බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඔය දෙකේ වෙනස නැති වෙනවා. ආස්වාද ප්‍රසාර දෙක වෙනස නැති වෙනකොට අපේ හිත කියවන්නේ ආස්වාද ප්‍රසාර දෙක නැතුණා වගේ. පැරිලා වගේ. මැරෙන්නේ ආනාපානේ එනවා පළු දෙක නැහැ. ආලුවේ වතුරයි නැහැ දැන් කැඳ තියෙන්නේ. කලවම් වෙච්ච තැනකට එනවා. කලවම් වෙච්ච තැනට ආවට පස්සේ දැන් යෝගාචර හරි පාළු තනිකර ගතියකට එන්නේ. ඒකාකාරී පාළු තනිකර ඇතුළට නැමිච්ච තැනකට. එතනින් ආව පස්සේ අර කුරුල්ලෙක් අල්ල කුඩුවට දැම්මා වගේ හිත පණින්න හදනවා. සමත සුඛේ දන්නවනම් ගොතන අල්ලතයි. බුදුහාමුදුරු දන්නවා එතන තියෙන ආයසුතු කියන තැන මේ අනික් කරමුණු ආනාපානේ මාර්ග ප්‍රතිස්ථාපනය කරලා ඉන්නේ. මොකද ආනාපානෙ ඉන්න බෑ. ආනාපානෙ එයා විසින් මෙයා නාස්ති කරගෙන නාස්ති කරගෙන යනවා. ජීවිතවල තැනකට එනවා ආනාපානය නෑ සම්මත වචනේ ස්වභාවය නෑ. නමුත් හුස්ම වැටෙනවා. තමන්න දැනෙන්නේ නෑ. ඒ වුණාට යෝගාචර පුරුදු කරන්න කියනවා මේක තමයි මගේ හැබෑ නිවහන කියලා. අනිත් එක තමයි විකෘතිය. ඉතින් පුරුදු කරන්න පැයක් හමාරක් ඉන්න ඕනේ කිසිම අරමුණක් නැහැ. ඒක තමයි මම දකින්නේ ආනාපාන සති සූත්‍රයේ චිත්ත පරිසංවේදී අස සිස්සාමිති චිත්තති කියලා. සම්පතිය දැක්කේ. ආනාපාන සූත්‍රයේ චිත්ත පරිසංවේදී වෙන්නේ නිතර බලනවා. ආනාපාන සූත්‍රයේ පළවෙනි හතර විතරයි සමතේ. දෙවෙනි එකට වේදනාව දැක්කම තුන්වෙනි එක පටන් ගන්නෙ චිත්ත පරිසංවේදී. එයා දන්නවා හිත නිකන් මේ මේ මොහොක්වත් නැහැ කාපට් එකක් අයින් කරලා පොළොව පේනවා. ගෘහස්ත වාසයකට සුදුසු නැහැ හොඳට ඉඩ කහරුකම් තියෙනවා. يعني අරමුණ දැන් රූප වේදනා සමේ වේදනා හිතවිලි ශබ්ද අයින් කරන්න පාවිච්චි කරපු ආනාපානීයනේ අපි ඉතල සරණට ගත්තේ. ඒකක් ගිහිල්ලා. දැන් පිනු පිනු වල බේන රූප ධර්ම නැහැ. හිත විතරක් තියෙනවා. ඒ මොකද හේතුව යෝගාවචරයන් සාම අර හිත මේකට හුරු කරලා තැම්පත් කරලා නැහැ. ඇත්තට ආනම්මන ගන්න අරමුණු තියෙනවා. නමුත් මෙයාට ඒක ප්‍රකට නැහැ. මෙන්න මේකට චිත්ත පරිසංවේදී කියන එකට හුරු කරගත්තයි කියන කියන්නේ පදම් කරගත්තොත් විතරයි අභිප්‍රමෝදය පහළ වෙන්නේ. උඟට දෙක කුලප් වෙන එක වෙන්නේ. කුලප් වුණොත් අභිප්‍රමෝදය නෙමෙයි පහළ වෙන්නේ තද බල මේක. උඟට පුරුදු කරනවා ඉස්සෙල්ලා කාය කාය සංඛාර පරිසංවේදී. පස්මම කාය සංඛාරං කියන තැන කානුපසන අවසානයේදී තානාබාහනේ පොඩ්ඩක් නැති කරලා පෙන්නනවා. එතකොට තඩමාරු වුණොත් ප්‍රීති සුඛ එන්නේ නැහැ. එතෙදි ප්‍රීති සුඛ ගත්තයි කියලා කියන්නේ ධ්‍යාන ප්‍රීති සුඛ වෙන්නත් පුළුවන් විපස්සනා ප්‍රීති සුඛ වෙන්නත් පුළුවන්. ඒකත් ඊට පස්සේ ප්‍රීති සුඛ තුළින් ගිහිල්ලා චිත්ත පරිසංකාර චිත්ත සංකාර පරිසං වේදී සංඥා වේදනා දෙකක් වෙනවා. ඊට පස්සේ පස්සම්බයන් චිත්ත සංකාරම් කියලා කියන සංඥා වේදනා දෙකත් ආනාපාන ඇතුළේ පිටින සංඥාව ශරීරේ පංචත්ත බහිත සංඥාව මොකක්වත් නැහැ. හැබැයි මැරිලා නැහැ. අන්නෙතන ගියාට පස්සේ තමයි මේක මගේ හැබෑ නිවහන කිව්වට මේක සත්පුරුෂ වැඩක් මේක ලොකු පෞරුෂත්වයෙන් දරන්න ඕන කිව්වොත් විතරක් එයාට පුළුවන් වෙන අභිප්‍රමෝදයක් අත්දකින්න. අභිප්‍රමෝදයෙන් පස්සේ තමයි සමාදාහං චිත්තං විමෝචන චිත්තං එන්නේ. ඒ නිසා ඔය කියන தත්ත්වයේදී ආනාපාන දිගට පවතිනවන ආයසුම් කියන ධර්මයේ හරි. ආනාපාන හිතින්නේ. ආනාපාන එයා විසීම දිය කරනවා. ඕනම ධර්මික හැටි. දිය කරාට පස්සේ යෝගාවචරයට පෝරකේ ලෑල්ල ඇද්දනගේ බයක් හිතෙනවනේ භව තණ්හාව තහවුරු වෙනවා. දැන් ලෑස්ති වෙලා යනවා නම් ආනාපානෙට දුන්න අනිත් ඒවා කැප කරලා දැන් ආනාපානෙ දීගෙනකොට අනේ හොඳයි. ඕක තමයි මට ඕන කරන්න කියලා නිකන් මේ අරුංගලේ නූල කඩලා ගිහලා දැන් තියෙන්නේ. ඊයේ ඒකට සතුටුයි. අරුංගලේ දැන් හුලකට යන්නේ. ආනේ අවස්ථාව පෙන්නනවා ආනාපාන සති සූත්‍රයේ චිත්ත පරිසංවිධිය. ඒක තමයි තියෙන්නේ. ඒක තමයි මම දැන් කියන්නේ නිරෝධම් පටිච්චසක් ගන්නවා නිරෝධාන් පස්සේ කියන්නේ විපස්සනාව වෙන්න දෙන්න. ඒ ඔයිට පස්සේ ඔය කියන විදිහට සිතානුපස්සනාව කොටස ඉවර වෙන්නේ මේ විමෝචන සිතා. අර තේරෙන පටන් ගන්නවා මම යම් තාක්කල් නෑදෑ වස්තු අතහැරියා නම් ඒ තාක්කල් මට කාම ලෝකෙින් වෙන රූප ලෝකෙට එන්න පොඩි ලයිසන් එකක් හම්බ වෙනවා. නමුත් සාර්ථක නෑ. රූප ලෝකෙදී නිවන ටික අතහැරියට පස්සේ මර යුද්ධයකට පස්සේ පොඩි සාන්තියක් එනවා. ඒකෝට අපි ඒක නැති කරන ආනපනිය හදනවා. ආනපනිය ඇල්ලුවට පස්සේ ආනාපානෙ තමයි එකම ගන්න. අනේ ඒකත් නැති වෙලා යනවා. එතකොට වෙන්න තියෙන්නේ මේ පෝරකේ ලෑල්ලත් අයින් කරනවා. ඒකත් හොඳයි. ওই වෙච්ච දේවල් හැදේවන මේකත් හොඳයි කියලා යන්න නම් සෑහෙන කැපකිරීමක්. සෑහෙන ජීවිතයත් එක්ක හෙට්ටු කෙලිලා. සෑහෙන ජීවිතපත් වල කියලා සූදු කෙලිලා කරන්න පුරුදු වෙනවා. ඒ සූදු දුම්බල පුරුදු කරලා නැවිලා කියලා දැන්. දැන් හුඟව දෙනේ කොතෙන් ආවට පස්සේ ආයෙත් දෙපර වහනවා ආයෙත්පත් හැර බලනවා. මට කෙල වෙලාද මට දැන් කොච්චර හිතියද කියන දන්නේ නැහැ. ආනාපානෙද කියන්න දන්නේ නැහැ. මොකේ එළුණාද කියලා ගුරුවරයා අහනකොට කියන්න දන්නේ නැහැ. අත්දැකීම් විස්තර කරන මේ වචන පාවිච්චි කරන්නත් බෑ. ගැඹුරු විපස්සනාක තියෙන්නේ. නමුත් තමන් තමන් සැක කරන්න පුළුවන්. සැක කළොත් අන්තවාදයකට වැටෙනවා. නින්දට වැටුනොත් අන්තවාදයකට වැටෙනවා. සැක කරන්නේ නැතුව නින්දට වටගන්නේ නැතුව මේක මේ දී යටින් නින්දට ගෙනියනවා වගේ කඹේ යදින වගේ යනවයි කියන එක භාවනාවේ සම්පූර්ණ වෙනස් දෙයක්. මේක හම්බුනාට පස්සේ මේක ජීවත් වෙන එක. මේක සමාදම් වෙන එක දීපු තෑග්ග බාර අරගෙන ඉන්නවා කියන එක ලේසි නෑ. ඊට එයාට තමයි අභිප්‍රමෝදයක් එන්න පටන් අරගන්න පේනවා මේ රූප ධර්මයන්ගෙන් හෝ කර්මයෙන්වත් තරණක් නොවි වර්තමානයේ හිත ප්‍රවැත්වීමෙන් හිතට ඕජාවක් එන්න ගන්නවා. ඒක දරන්න තමයි සත්පුරුෂ වෙන්න ඕනේ. ඒක තමයි කල්යාණ මිත්‍රන්ගේ අසුර කියන්න ඕනේ. නිකන් ආකර්ෂණ ශක්තිය මිදිලා වගේ ඉන්න වෙලාවක් අහු වෙනවා. ඒකට හිතියා ගන්නෙ නෑ. නින්දට දන්නෙත් නෑ. ඉරියව්ව මතකත් නැහැ. කොච්චර වෙලාද කියන දන්නේ නැහැ. හැබැයි මනසට තේරෙන තද බල නිින්ද කම්පෙන සුවයක් ලැබෙනවා. එතකොට මේ රූප වේදනා හතරෙන් ඕජාවක් නැහැ. ආනාපානෙන් ඕජාවක් නැහැ. හැපෙන තැනින් ඕජාවක් නැහැ. ඔක්කොම සිසිගත මොකොත් නැහැ. ඔක්කොම කලවනවා. ඔක්කොම මේ කිරි රහ තියෙනවා. ඔක්කොම එකතු කරලා හදපු ෆුඩ් සලාඩ් එක සලාඩ් එක තියෙනවා. ඉතින් හුඟ දෙනෙකුට මේක මේ නිවේ නිවන කියන්නේ. මේකත් හිතාන්නේ නිවන කියන්නේ මහා රත්තරන් වගේ එකක්. පුරයක්. මෙතෙන් ඉස්සර මෙතෙන් ඇවිල්ලා අර වේදනා සංඥා ඔක්කොගම තියෙන මේ කලවම් කරලා පෙන්වන එක බලනකොට ඒ පුද්ගලයා මානු මනස මිනිස්සයා කියන මට්ටමින් ඉහළට නගින්නවා. තර්ක මනසෙන් සහ මනුස්ස මනසෙන් මම කියන පද නෙමෙයි ඉහළ ඉඳලා බැලුවොත් මිසක් නැත්තම් බයයි. ඒ බය වෙන තමයි ඔය හිතේ ගහලා ගහලා ගසලා ගසලා එහාට ගහලා මෙහාට ගහලා පත්තුණු ගහලා පෙන්නනවා. ඕන දෙයක් වෙච්චාම බය වෙන්න දෙයක් නැහැ කියලා කාගෙන හිතුවොත් විතරක් තේරෙන පටන් ගන්නවා බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා මේමුත් එහා. ඒ කියන්නේ ආමිෂ සුඛියමුත් එහා ගිය මොකද්ද සුඛයකටයි එම් කරලා තියෙන්නේ. ඒ සුඛේ ඇතිවෙන්නේ නැතිවෙන්නේ දෙක රඳා පවතින්නේ. يعني හිත හෝ රූප ධර්ම කියන දෙකම නැති වුණත් උන්ව පළච්චාරයි. මට තියෙනවා ඊට එහා කියන එකක් වෙනවා කියලා එන අභිප්‍රමෝදේ අමානුෂී ගතිය කියලා නේ කියන්නේ. අමානුෂී ගතිය විස්තර කරන්න වචන නැහැ. අපේ විවරේ නැහැ. අත්දකින්න පුළුවන්. අත්දකින්න ඉස්සරහ මේ අසු වෙනෝගේ වට්ටම් තුනක දීලා දෙවීමක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තම ගත්තොත් ඒ මහදිසාට එතන තමයි තර්ක කරනගන්නේ. අපි මේ වෙනකොට කරලා තියෙන කැපකිරීම 160කට වැඩි. බඩහරිය කරලා තියෙනවා. අපිට තව දෙන්නේ මේ ගැම්මට ඉස්සරහට යන එකයි. නමුත් අපි හැම පුංචි දෙයකදීම ආයෙ හෙට්ටු කරනවා. වැරදිලා දන්නේත් නැහැ, පාර හරිද දන්නේ නැහැ, මේක හරිද දන්නේ නැහැ කියලා අර පෑදීදියට බොරදී එකතු කිරීම තමයි අපි කරන්නේ. හැක කරන එක. ඉතින් ඒක නැතුව බෑ. යාට මේ විචක්ෂණ බුද්ධිය ඒ පුද්ගල ළඟ තියෙන එක බුදුහමෝ ගන්නෑ. එයා කරගෙන කරගෙන යන්න උඹ උඹ උඹම තමයි ඔය ගොම දාගන්නේ කිරිකලෙට. එහෙම නැති වුණොත් තව කෙනෙක් නින්දට වැටෙනවා. ඒ කියන්නේ තීන මිද්දේට හෝ උද්දච්ච කුච්චට වැටෙනවා. මේ දෙක මැදයි මධ්‍ය ප්‍රතිපදාව තියෙන්නේ. එතකොට මධ්‍ය ප්‍රතිපදාව තියෙන බාට ලකුණ තමයි ආනාපානයමයි හිත තියෙන්නේ. හැබැයි ආනාපානේ ස්වභාවික ලකුණ නෑ. ආනාපානේ සංතති ලක්ෂණේ තියෙනවා. ස්වභාව ලක්ෂණේ නෑ. සන්තති ලක්ෂණේ තියෙනවා. සන්තති ලක්ෂණයෙන් තමයි අපි සාමාන්‍ය ලක්ෂණයට යන්නේ. يعني සන්තති කියන්නේ ප්‍රවාහයේ තියෙනවා, පණ තියෙනවා. අර ආස්වාද ප්‍රසවාස හැපෙන දැන් අනම්මන නැහැ. හැබැයි මැරිලා අටුවාව කියනවා මෙතෙන් ගියාට පස්සේ කර්ම පහක් සලකා බලන්නේ කියලා. උඹට බය හිතෙන්නේ ආනාපානේ නැති වෙයි කියලා නැති වෙනවනම් නැති වෙන්නේ භවයේ පස්කොලක කියලා කියනවා. මව් ගැබේදී නෑ, වතුරේ යට නෑ, මරණයේදී නෑ, චතුත්ථ ධානයේදී නෑ, නිරෝධ සමාපත්තියේ නෑ. ඔබ බය වෙන්න එපා. ඔය පහේ නෙවෙයි ඔබ ඉන්නේ. එහෙනම් ඔතන තියෙනවා ඔබ බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි තියෙන්නේ. ඔබට හිත තැම්පත් කරපුවා. ඔබ තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඔබ තමයි පරිත්‍යාගය කියන්නේ. තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඔබ තමයි වීරිය කියන්නේ. ඔබ තමයි සතිය කියන්නේ. ඔන්න නියම සතියට එන්න හදන්න. පුළුවන් නම් කාගෙන හිටපන් කියලා දෙනවා අභියෝගයක්. ඒක හැම පරියන්කෙදීම ඉන්නවා. සංසාරික ධරයක් හරි රෝවාන් වෙනකොට එක සැරයක් නෙවෙයි. හැම පරියන්කෙදීම ඔක පන්නන්න ඕනේ. පන්නවට පස්සේ අපි මේ මානසිකත්වය ඉක්මනවා. නිවන් දැක්ක නෙවෙයි. නිවන් දැක නෙවෙයි. ඉතින් පස්සේ තමයි වඩන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි මේ විමුත් විමුත් මේ විමෝචන සිත්තන් විරාණිය මේ ඊට පස්සේ අනික්ඛාන පස්සේ විරාගාන පස්සේ නිරෝධාන පස්සේ පටිච්චසමුප්පාන පස්සේ ඊපස්සේ දිගටම යන්න ඕනේ ඒතන් සම්පං ඒතන් පණිතං යදි දන් සබ්බ සක්කාර සමුතෝ පස්සබ්බෝ පටිපට්ඨි සග්ගෝ තන්නක්කෝ විරාගෝ නිරාදෝ ඒක රෝමෝද්ගමන වෙන එතකොට මේ සාන්තේ මේ ප්‍රණීතේ යමක් උපදීන්ගේ අතහැරීමක් වෙයිද සංස්කාරයේ අතහැරීමක් වෙයිද කියලා මේ තාම අතහැරිලාම නැහැ. අතහැරේ ලකුණු පෙනකොට අර අන නිරුවෝ මේ අන්ධහර බාන්නේ කියන වහසි බස් බඩන්නේ. වහසි බස් කියලා වහසි බස් කියපන් කියනවා කියලා සේවන් දිගටම සේවා. ඒකවල ආයෝ කුණු කන්දල එන්න දෙන්න බා. ඉදිරියටම ඵලයන් කියලා ඒක මේ භවනානේ. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ දීරකම කියලා අපි සාධන සඳහන් කරන්නේ. දීරකම සූරකම නෙවෙයි දීරකමක් ඕනේ. ඉතින් ඒක මේ ගන්න මේ ভাইබ්‍රේෂන් එකෙන්. මෙහෙම වැඩ කරන පිටක් එකතෙන් වීමෙන් ඉතින් ගියාම අපේ බුද්ධ ධර්මයෙන් අහසලා මේ පොඩි ධෛර්යයෙන් නෙමෙයි නැතනේ පැන්නේ අන්නේවා සීපත් කර කර සීපත් කර හිත අර ප්‍රභාකරන් ඔය බෝම්බ බඳගෙන පහින්ද ට්‍රේන් කරන්නේ බ්‍රේන් වොෂ් කරනවා කියලා ගත්තේ ඒ සල්ලි දුන්නාටම හැම කෙනාටම කරන්න බෑ අන්නේ වගේ උදාහරණ කෙනෙකුට මම කියලා දෙන්නා මෙතෙන් යනකම් පාර ඒවල් අතරපන් කම භෝගී අතරපන් සමතෙන් ගිහිලා නිවර්ණත් අතරපන් අද ඊපස්සේ තනක් එන ඔබට මාත් නෑ උඹත් නෑ ධර්මෙත් නෑ ආනාපානෙත් නෑ මොකක්වත් නෑ. ඔබට පුළුවන් ද ඕක දිගේ කඹේ යවිදින වගේ යන්න ගියොත් උඹේ ඒක. නැහැපතර ආවොත් ආයෙ අර මොළ මොට්ටල සද්ධාවට වැටෙනවා. ආයෙ අපව වැඩි. අපරාධයක් නෙමෙයි නමුත් එතෙන්ට එනවා. එහාකට ගියාට පස්සේ තමයි එතකොට නිකන් අර වාසිපත්වට ගොඩ යන ගමනක් තියෙනවා. ඉතින් ඒක අමාරුයි කියන්නේ ඔය පැනින්න පනින්න පුළුවන් බෞද්ධයාට විතරද කියන්නේ. ටෙස්ට් එකේ අහන ප්‍රශ්නේ ඉතරයි දැන්. ওই ටික කියලා දුන්නොත් ඔකට බුද්ධ ආගම වෙන්න ඕනේද කියලා. දෙපැත්තට මට තියෙනවා. අපිට ඒ ප්‍රශ්නයක් එන්න මොකද අපි කොහොමඩක්වත් බුදුහාමුදුරුවෝ වඳින්න පුළුවන් නේ. අපිට සීලයට පිළිගන්නවනේ. නමුත් වෙස්ට් එක හරියට අභියෝග කරනවා ඕක තර්කේ යන්න බැහැ කියලා. තර්කේ නම් බෑ. නමුත් මේ ළඟදී කියවෙක තිබුණා ලෝකේ කිසිම කෙනෙක් කවදාකවත් ඔක කියලා දෙන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. ඒ නිසා ලෝකේ පැත්තෙන් පොදුවේ මෙතෙන් යන්න බෑ. කවදාකවත් පොදුවේ යන්න බෑ. යම්මචන් කියන දෙන්නේ කියලා කරන්න බෑ. ඒ තනියෙකුට ලෝකේ කොච්චර බය කිව්වත් කරන්න පුළුවන්. අන්න ඌට තමයි වීරයයි කියලා කියන්නේ. ඌට තමයි ධීරයයි කියලා කියන්නේ. හැබැයි එයා තමන්ගේ ජීවිතේ පරදුවට කියන්නේ. ඕන දෙයක් වෙච්චා මම මේ කරනවා කියන ඒ අභියෝගේ තමන්ට ගන්න ඕනේ. ඒක තමයි ඉතින් අපි මේ මොනවද මේ පරිත්‍යාගය කියන එකෙන් අදහස් කරන්නේ. හොඳයි මේ මෙල්බන් වලින් කිසිම සද්දයක් නැහැ. අපි මේ ගහ ගහින් එක විතරයි කරන්නේ. ඇහෙනවද දන්නේ නැහැ. ආ එහෙනම් කමන්නේ ඇයි මොකද්ද? දැන් දැන් ප්‍රශ්නයක් තියෙන වෙලාව වැඩියෙන් ගිහිල්ලා තියෙනවා අපි නතර කරන්නයි හදන්නේ. හොඳයි එහෙනම් තිරුවන් සරණයි අපි මෙහි මේ වැඩ කටයුතු නිමා කරනවා අපි මේ සමුදෙනවා මේ මෙල්බන් වලට තිරුවන් සරණයි සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි තිරුවන් සරණයි හොඳයි අපි නම් පැයකමාරක් කාලයක් ගත්තා. ඉතින් මේ කාලය තුල අපි යම් ප්‍රමාණයක ධර්ම සාකච්ඡාමය කුසලයක් පැස් කරගත්තා නම් ඒ කුසල් පේන නොපී අපිට උදව් උපකාර කරන සියලු දෙනාටම ඥාතිින්දත් ඥාතිනොත් දැක අනුමෝදන් වෙත්වා කියන අදහසත් ඇති කරන අපේ પરමාර්ථය සිහිපත් කරගන්න අදහසින් විජු කරගන්න අදහසින් ප්‍රාර්ථනා දාත සජ්ජහන කළ අපි ධර්ම සාකච්ඡාව සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු ආකාශගතාන බුම්මඨා දීවානාගා මහිත්‍තිකා